අයබවන් සුබ සන්ධ්‍යාවක් සතියන්ත ශනිදාවේ සන්ධ්‍යාව රමණීය සන්ධ්‍යාවක් ධර්මයෙන් පිරුණු සන්ධ්‍යාවක් හිත ප්‍රබෝධමත් කරන සන්ධ්‍යාවක් බවට පත් කරමින් සිද්නිතසපුව ආරම්භ කරන්නටයි අප සූදානම් වෙන්නේ සෙනසුරාදා සිද්නිතසපුවේ ඔබේ ජීවිතයේ බොහෝ ජීවන ප්‍රශ්න අමතක කොට ධර්මයට නැඹුරු වෙන පිරිස් ඒ දහම් දැනුමින් පෝෂණය වන ඒ වගේම ගැඹුරු ධර්ම කොටාසියන් පිළිබඳ පෘතුල අවබෝධයක් ලබා දෙන්න. මේක තැන්වල දුවන හිත මොහොතකට එකතන නතරකට දහම්මග ජීවිතයට ලං කරන දේශනාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. ඒ සඳහා ගෞරව නමස්කාර පූරකව සෙනසුරාදා සිද්නි තසපුවට ආරාධනා කළා. උඩුගම්පල එන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින මොහොත බොහොම ගෞරවයෙන් වහන්සේව පිළිගෙන ඇරියුම් කරනවා.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 අද දායකත්වයේ දෙනියයි ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කලමනාකාර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ පින්නතුන් විසින් දරන්නේ. ඒ ඇත්ත හැම දිනාගෙමත් සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ඇහෙන කාලෙක ඒ ධර්මයෙන් පිහිට පිළිසරණ සලස ගන්න ධර්මය අහන ඔබටත් ධර්මය කියලා දෙන අපිටත් මේ යුගය තුල ඒ ලැබිච්ච අවස්ථාව මගහැර ගන්නට මේක සුදුසු නැහැමයි කියලා දැනෙන්න මේ වර්තමානයේ අපි අත්දකින අත්දැකීම් හොඳටම ප්‍රමාණවත් කියලා හිතනවා. ඔබට පේනවා මිනිස්සු ජීවිතේ විවිධාකාර විදිහට නොහිතන බලාපොරොත්තු විඳගෙන නොහිතපු විදිහට මිනිස්සුන්ගේ ජීවිතවලට ප්‍රශ්න එනකොට ලෝකෙටම විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනකොට ඔබට පේනවා ඇති මේ සංසාරේ සුන්දර නෑ කියලා. අපිට මතකයි 2020 ලැබපු දවසේ ඉඳලම මේ රටේ විවිධ ප්‍රශ්නවලට මිනිස්සු මුහුණ දුන්නා. ලෝකෙම හරියට ගැටලු වලට මුහුණ දුන්නා. ඉතින් දැන් තවමත් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙමින් සිටිනවා. අපි අද ඔබට කියලා දෙන්න හිතුවා බුදුරජාණන් වහන්සේ ගැන අපි කොහොමත් සඩ්ඩසාධාරණ ඥාන ඔස්සේ කතා කරමින් ඉන්නේ මහා කරුණා සමාපatti ඥානය ගැන දීර්ඝව කතා කරමින් එනවා. නමුත් අර මහා කරුණා සමාපatti ඥානය වසරකට වැඩි කාලයක් එක දිගට කතා කරන්න තරම් දීර්ඝ නිසා මම පොඩ්ඩක් වෙනසකට සාමාන්‍ය මේ කාලෙට හිතන්නටත් අවශ්‍ය කරන දේශන කිහිපයකට පසුගිය සති දෙකේ ඉඳලා යොමු වුණා. ඉතින් අදත් ඇත්තටම මට හිතුණා විවේකය ගැන ටිකක් කතා කරන්න. අපිට පින්වත්නි දැන් ওই ඇඳිරි නීති වැටෙනවා මිනිස්සුන්ට පුළුවන් තරම් සංචරණ සීමාවල් වලට මේ කටයුතු කරන්න කියනවා. ඒ කියන්නේ ඇවිදින කරන ඒවා පුළුවන් තරම් අඩු කරන්න කියනවා. අත්‍යවශ්‍යම දෙයකට විතරක් gederin එළියට බහින්න කියනවා. එතකොට දැන් මේ වගේ අපිට යන්නේන ගමන් බිමන් සම්බන්ධව සීමා වෙලා පිරිස ඇසුරු කරන එක පුළුවන් තරම් සීමා වෙලා හුදකලා වෙන්න එකලා වෙන්න කියන පණිවිඩයනේ ඔය දෙන්නේ හැකිතර ඔබට පුළුවන් උපරිමයෙන් එකලා වෙන්න පුළුවන් උපරිමයෙන් හුදකලා වෙන්න කියනවා ඉතින් අපි පින්වත්නි ඒ තුළ අපිට යම් කිසි විවේකයක් ලැබෙනවා. ඒ විවේකේ සමහරුන්ට හරි අමාරුයි. අපිට මතකයි ගෙවල් වලට වෙලා ලැබෙන විවේකයේ අමාරුව වෙනුවෙන් හරියට පසුගිය ඇඳරි නීති මුළු රටටම ක්‍රියාත්මක වෙච්ච කාලේ මිනිස්සු හැසිරෙච්ච විදිය මිනිසුන්ට ඒ විවේකයේ තුල තීච්ච තෙහෙට්ටුව වෙහෙස ඒ කියන්නේ මිනිස්සු එක අතකට බලනකොට පේනවා වැඩ කරනකොට ලබන වෙහෙසට වැඩිය වෙහෙසක් මිනිසුන්ගේ හිත්වලට තියෙනවා විවේකේ හම්බුණාට පස්සේ ඇයි එහෙම වෙන්නේ? මිනිස්සු වැඩ කරනකොට හැම වෙලෙම හිතෙන්නේ විවේකයක් නැද්ද කියලා. නිවාඩු නැතුව වැඩ කරනකොට නිවාඩු හොයනවා. හැබැයි දිගටම නිවාඩු ලැබෙනකොට මිනිසුන්ට ඒකත් අමාරුයි. ආයි වැඩට යන්න හොයනවා. හරියට නිකන් පින්වත්නි ස්කෝලේ යන්නේ නැති ඔය පුංචිම ළමයි. ඒ කියන්නේ ලදරු පාසලටවත් සමහරට යන්නේ නැති පුංචි ළමයි අයියලා අක්කලා ඉස්කෝලේ යනවා බලාගෙන ආසාවෙන් ඉන්නවා කවද්ද මං ඉස්කෝලේකට යන්නේ මටත් ඉස්කෝලේ යන්න ඕනේ කියලා මතකයි පොඩි ළමයි අපි වුණත් එහෙමයි පුංචි කාලේ අපි හරි ආසයි ඉස්කෝලේට යනකම් අපි ඇඟිලි ගණගෙන ඉන්නවා ඊට පස්සේ ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ ඔන්න දිගටම ඉස්කෝලේ යන එක ඊට පස්සේ එපා වෙනවා ඉස්කෝලේ යන්න නැතුව ඉන්න පුළුවන් කවදද කියලා හිත හිත ඉන්නවා ආපහු අපිට පේනවා ඉස්කෝලේ ගිහලා ඉවරුණාට පස්සේ ඊට පස්සේ ඔන්න ඕනක වෙනවා දැන් සමහරට පාසල් කාලය අවසන් කරලා දැන් ආයෙත් බලනවා අයි කවදද ඉස්කෝලේ යන්න තියෙන්නේ කියලා. එතකොට මිනිස්සුන්ට මේ ජීවිතවල දකින්න ලැබෙන දෙයක් තමයි සමහර අවස්ථාවලදී ඕනම දෙයක් ඕන ඕනවට වැඩිය ඕන නෑ කියන හැපින්වත් නෙමේ. හැම දෙයකම එක දිගට වෙනකොට ඒ දේ තුළ එපා වීමක් මේ හිතට තියෙනවා. එතකොට කොච්චර කොහොම වුණත් විවේකයක් එපා වෙනවා කිව්වම ඇයි මේ මිනිස්සුන්ට යම්කිසි විවේකයක් ලැබෙද්දී ඒකට අකමැත්තක් එන්නේ? මිනිස්සු ජනයා එක්ක එකතු වෙලා හැමතිස්සෙම මිනිස්සුන්ගේ ඇසුරෙම ගැවසි ගැවසි කතා කර කර ඉන්න කැමති වුණාට මිනිස්සුන්ගෙන් ඈත් වෙනකොට ඒක නිකන් පාළුයි කියලා හිතෙන්නේ ඇයි? දැන් බුදුහාඳුරෝ කියපු මේ හිතට බාධා ඇති කරන කාරණා අතර තියෙන එකක් තමයි පින්වත්නි කම්මාරාමතා. ඒ කියන්නේ වැඩවලට ඇලෙනවා. හැමතිස්සෙම වැඩ කරන්න ඕනේ මිනිස්සුන්ට. වැඩ කරන එක අතහැරුණාට පස්සේ හිතට අපහසුයි ඒක. ඒක දැකලා තියෙනවා සමහර රස්සාවල් වල නිතරම වැඩ කරලා හොද්දටම ඇඟ වෙහෙස වල වැඩ කරපු සමහර අය එහෙම වැඩ අඩු තැනකට රස්සාවකට ගියොත් එහෙම අපි ඕන්තරන් ජීවිතයක් දැකලා තියෙනවා. එයාට ඒක නිකන් අමාරුයි. එයාට හැමතිස්සෙම වැඩ කරන්න ඕනේ. දැන් ඔය සමහරලාට ආරාමයකට වැඩකට එන කෙනෙක් අපිට අත්දැකීම් තියෙනවා. ස්ථානේ අතුපතු ගාලා චුට්ටක් පිරිසිදු කරගෙන එයා දවසේ බොහොම විවේකයෙන් ඉන්න තියෙනවා. නමුත් අර හේන් කොටාගෙන දවසම විහිසලා හොඳට මහන්සි වෙච්ච අය ඉන්නවා. එහෙම ඇවිල්ලා සමහරලාට ඒ ආරාමික වැඩටම එයාට මදි නිකන් මීට වැඩි ඇඟ වෙහෙසලා වැඩ කරන්න ඕනේ දවසේ එයාට. එහෙම සමහරුන්ට ඉන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ ටික කාලයක් ගියාම එයා අර වැඩවලට පුරුදු වෙලා. කම්මාරාමතා මේ ස්වාමින්වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේ පෙන්වන සමහරලාට වැඩවලට හිත පුරුදුනාට පස්සේ ඒ වැඩවලට හිත ඇලෙනවා. රාමතා කම්මා රාමතා කියන්නේ ඇලෙනවා. එතකොට වැඩවලට ඇලිච්ච කෙනා බුදුරජාණන් සවදාල පිරිහෙනවා හිත පිරිහෙනවා. මොකද එයාගේ හිත හැම වෙලාවෙම ඇලීම් ගැටීම් වලින් ඈත් කරන්න විවේකයක් ලැබෙන්නේ සිහිය පුරුදු කරගන්න අමාරුයි වැඩවලට ඇලිච්ච කෙනාගේ හිත හැම තිස්සෙම වැඩ වැඩ වැඩ. බලන්න මිනිස්සු හරි ලොකුකමට කියනවනේ මං හරි කාර්යබහුලයි කියලා. ඒතර මේ කාර්යබහුලයි කියන වචනේ ලොකුකමක් වෙලා. ඒ කියන්නේ ඒක හරි ලොකු දෙයක් කියලා හිතෙනවා. ඒක හරි නිකන් ඕනකමකින් කියන ආසාවෙන්. සමහරු කාර්යබහුල බව පෙන්වන්න ආසයි. එතකොට ඒ කාර්යබහුල වෙනවයි කියන්නේ පින්වත්නි හිත පිරිහෙන්න හේතුවක්. විශේෂයෙන්ම ධර්මදේශකයන් වහන්සේලා විදිහට අපිත් අපි ගැන හොඳට හිතන්න ඕන දෙයක් නිතරම ධර්මයේ කියා දෙමින් ලෝකයාට ඒ වෙනුවෙන්ම වෙහෙස මහන්සි වෙවි දවල් රැ නැතුව කාර්යබහුල වෙනවනේ අපිත් ඔය කාර්යබහුල වෙනවයි කියන්නෙම පිරිහෙනවා. පිරිහෙනකොට මොකද වෙන්නේ? ඒ දේශකයන් වහන්සේලා ඔබට කියලා දෙන දේශනවල උනත් මුලදි තිබ්බ හරය පස්සේ නැති වෙනවා. මේවා අපි අත්දකලා තියෙනවා. කාර්යබහුලකම අධික වුණාට පස්සේ සමහරලාට අපේ මානසිකාරය ධර්ම මානසිකාරය පවා අඩු වෙනවා. සී අඩු වෙනවා. ඒ තරමට කම්මාරාමතා කියන එක පිරිහෙන කාරණයක්. ඊට පස්සේ බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඔය පිරිහෙන කරුණු අතරේ තව කියප එකක් තමයි සංගනිකාරාමතා. මිනිස්සු හරි කැමති එකට එකතු වෙලා තව කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් විතර තව කට්ටිය ඇසුරු කර කර ඉන්නේ. සංගනිකාරාමතා කියන්නේ පිරිසත් එක්ක ඇලිලා ගැලිලා ඉන්නවා. බලන්නක සමහරවිට තනියෙන් ඉන්න හිත දෙන්නේ කවුරු හරි හම්බෙන්න ඕනේ. කවුරු හරි හම්බෙලා ඒගොල්ලොත් එක්ක කයියෙන් ගහ ඉන්න ඕනේ. ඒකට හිත කැමති. පිරිසත් එක්ක ඇලෙනවා කියන එක මිනිසුන්ගේ හිත ඇලුම් කරාට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන එක හිත පිරිහෙන කාරණයක්. හිත දියුණු වෙන කෙනා ධර්මයේ තුල හිත වඩන කෙනා පුහුණුවක යෙදෙන කෙනා පිරිසත් එක්ක ඇල්ලා ගෙල්ලා ඉන්න එකෙන් ඈත් වෙනවා. බලන්නකෝ හොඳට ධර්මයේ හිත පුරුදු කරන්න සිහි පුරුදු කරන්න කැමති ස්වාමීන් වහන්සේලා එහෙම පුළුවන් තරම් පිරිසත් එක්ක ඇලෙන්න කැමති නෑ. පිරිස ඇසුරු කරන්න උනත් පිරිසට ඇලෙන්න කැමති නෑ. හැමතිස්සෙම පිරිසෙන් ඈත් වෙන්න බලනවා. පුළුවන් ඉඩක් හම්බුන ගමන් පිරිසෙන් ඈත් වෙනවා. මේ පිරිසෙන් ඈත් වෙන ගුණය හිත දියුණු වෙන ගුණයක්. ඉතින් අපිට මේ කොරෝනා කාලේ ඕවනේ පින්වත්නි දීලා තියෙන ආදර්ශ විදියට කරන්න වැඩ අඩු කරගෙන කියන වැඩ අඩු කරනවා කියන්නේ ගමම් බිමන් අඩු කරන එකත් ඉතින් වැඩ අඩු වීමක් තමයි. මොකද හැමතිස්සෙම ගමම් බිමන් වැඩි වුණා කියන්නේ වැඩ වැඩි වෙලානේ. යා වැඩ කොයි වෙලෙත් ගමනේ බිමනේ ඇවිදිනවා, ඊට යනවා, මෙහෙට යනවා, අරක කරනවා, මේක කරනවා වැඩ වැඩ වැඩ. ඒතර දැන් මේ කොරෝනා නිසා පුළුවන් තරම් ඔන්න කම්මාරාමතා කියන එකෙන් ඈත් කරනවා. සංගනිකාරාමතා කියන පිරිසත් එක්ක හැමතිස්සෙම එකතු වෙලා ඇල්ල ගැල්ල ඉන්න එකෙන් ඈත් කරනවා. ඝන සංගණිකාරාමතා ඊට පස්සේ මේ බස්සාරාමතා පුළුවන් තරම් කට්ටියත් එක්ක කතා බහ අඩු කරන්න කියන දැන් ඔය කෙල බිඳිතිත් එක්කනේ මේ කොරෝනා වලට ආසාදනය වෙන්න අවශ්‍ය කරන පරිසරය ගොඩක් කලාවට හැදෙන්නේ නේද එතකොට මාස්ක් එකක් දාගෙන අවශ්‍ය දෙයක් විතරක් කතා කරලා හැමතිස්සෙම කට්ටියකට එකතු වෙලා කතා කර කර ඉන්න එක අඩු කරන තරමට ඒකත් මේ කොරෝනා ව්‍යාප්ත වෙන එකට අඩුවක් වෙනවනේ සමහර කෙනෙක් කතා බහ කරනකොට ඈතින් ඉඳලා කතා කරයි. හැබැයි ඈතින් ඉඳලා දෙන්න කතා බහ කළත් මේ කතා කරපු කෙනා ආසාදිතෙක් නම් එයාගෙන් ඒ මීටර මීටරයක් හෝ යම්කිසි දුරකින් ඈත ඉඳලා කතා කරන කෙනාට ඒ ඈත සිටීම නිසා අර කෙළබිඳිති විසි වෙන්න තියෙන පරිසරය අඩුවෙන් එහෙම වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි මේ කතා කරන කෙනා ආසාදිතෙක් කියන්නේ ඒ අහගෙන හිටපු කෙනාට ඒ වෙලාවේ ආසාදනයේ නොවුනට හැබැයි අර කෙලබිඳිති එතන බිම වැටිච්ච තැනක ඒ කතා කරද්දි කෙලබිඳිති බිම වැටිච්ච තැනක ඒක පාගගෙන යන කෙනාට උනත් තව තැනකට ඔක පතුරගෙන යන්න පුළුවන්. ඉතින් කතා බහ කියන එක මේ කාලේ කොරෝනත් එක්ක පුළුවන් තරම් අඩු කරන තරමට ඒ රෝගය ව්‍යාප්ත වෙන එකටත් අඩු වෙන්න හේතුවක් කතා බහ පුළුවන් තරම් අඩු කරන එක. එතකොට වස්සාරාමතා කියන එක මිනිස්සුන්ගේ ජීවිතවල මේ බුදුරජාණන් වහන්සේ වදාලේ බස්සා රාමතා කියන වචනේම තේරුම කතා බහට ඇලෙනවා කියන එක කතා බහට ඇලුන කෙනා හිත පෙරේනවා කිව්වා. මම හිතන්න දැන් කතා බහට ඇලෙන්න නම් තව කවුරු හරි ඉන්න එපා කතාව අහන්න. නිකන් තනියෙන් කතා බහට ඇල්ලලා ඉන්න බෑනේ තව කෙනෙක් ඇසුරු කරනවා. එතකොට ඒ කතා බහ එක්ක දැන් සමහර කෙනෙකුට හිතනවා කෙනෙක්ගේ ළඟට යන්නේ නැහැ. බස්සාරාමතා කියන එක ගොඩක් කලාවට දුරකතනේ හරහා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි තනියෙන් හිටියත් මස්සාරාමතා කියන කතා බහට ඇලිච්ච මිනිස්සයාට තනියෙන් ඉද්දිත් නිකන් ඉන්න බෑ ෆෝන් එකකින් කාට හරි කෝල් එකක් කරගෙන කතා කර කර ඉන්න ඕනේ. ඒතර දැන් මේ කතා කර කර ඉන්න ඕනකම ආවම ඒක දුරකතනෙන් වුණත් වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දි තව කෙනෙක් ළඟ නොහිටියට දැන් පසුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ පරිශ්‍රණයකින් තහවුරු වෙලා තිබුණා මේ දුරකතන තිරේ ඒ වීදුරුව මත පෘෂ්ඨයේ තියෙන මේ යම්කිසි කොරෝනා වෛරස් දුරකථන තිරය මත තියෙනවා නම් දවස් 28ක් යනකම් ඒකේ තියෙන සජීවී ප්‍රාණවත් ස්වභාවය නැති වෙන්නේ. ඒ වෛරස් එක දවස් 28ක් තියෙනවා කියන කියන්නේ මාසයක්. ඇත්තට මේ දුරකථන පරිහරණයේදී උනත් හරීම මේ මිනිසුන්ගේ ජීවිතවලට බලපෑමක් කරනවා මේ කොරෝනා නිසා. එතකොට පින්වත්නි බලන්න බස්සාරාමතා කියන එකත් ඈඩ් කරන තරමට මේකට දැන් අපිට මේ කාල පරාසය ඇතුලේ දෙන්නේ පුළුවන් තරම් ওই බුදුහාඳුර පිරිහිනවා හිත පිරිහිනවා කියලා පෙන්නපු ටිකෙන් ඈත් වෙන්න කියන පණිවිඩය දීලා තියෙන්නේ. ඉතින් අපි කොච්චර සතුටින් මේක ආශිර්වාදයක් ඉදිරියේ ඒ අපිට පුරුදු වෙලා නැති ලක්ෂණ දැන් පුරුදු කරගන්න පුළුවන්. වැඩ අඩු කරගන්න එක ගිගමම් බිමන් ආදී පුළුවන් තරම් අඩු කරලා ඊට පස්සේ අපේ කතා බහ අඩු කරලා පිරිසත් එක්ක ඇලී ගලී ඉන්න එක අඩු කරලා දැන් මේ වගේ අඩු කරගන්න තියෙන පරිසරයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් දැන් අපි මේන් ලැබෙන විවේකය ඇයි අපි එහෙම විවේකයකට යන්න ඕනේ කියන එක තේරුම් ගන්න පුළුවන් වටින කාරණයක් අද දවසේ අපි කතා කරන්නේ මේක පින්වත්නි මිලිඳු රාජ ප්‍රශ්නේ මිලින්ද ප්‍රශ්නේ තමයි සඳහන් වෙන්නේ මිලිඳු රජුරෝ හරි අමුතු ප්‍රශ්නනේ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන්නේ අද අපි කතා කරන දේශනාවේ තියෙන්නේ ඒ වගේ හරි අපූර්ව කාරණයක් පින්වත්නි මේ රජුරෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගැන විස්තරයක් අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්ස තථාගතයන් වහන්සේට ආයි කලයුතු කිසිවක් නැහැ කියලා කලයුතු සියල්ලම බුද්ධ ගයාවේ බෝමැඩ මුලදී ඒ වජිරාසනය තුලදී කලයුතු සියල්ල කරලා අවසන් කළා ආයි මත්තෙහි නැවත කළ යුතු කිසිවක් නැහැ කියලා දැන් ඔය කියනවනේ බුදුහාමුදුරන්ට මේ සියල්ලම කරලා අවසන් කියලා කළ යුතු දේ නැවත කෘත්‍යයක් නැහැ කියලා කරන්න. ඉතින් එහෙම කිව්වට කියලා දැන් රජුරු අහනවා ස්වාමිනී ඔය පාරිලෙය වනයේට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මාස 3ක කාලයක් වැඩ හිටියයි කියනවනේ විවේකයෙන්. එතකොට බුදුහාමුදුරුවෝ එහෙම විවේකී ඇසුරු කරන්න මාස ගණන් ගිහිල්ලා කැලෑවක ඉන්නවයි කියනකොට බුදුහාමුදුරුවෝ අර බොමැඩ මුලදී කළ යුතු සියල්ල අවසන් කරා කියන කතාව බොරුවක් වෙන්න එපා. ඒ කියන්නේ උන්වහන්සේ තවමත් මේ විවේකී ඇසුරු කරන්න කැලෑවල් වලට වඩිනවනේ මාස ගණන්. එහෙම නැත්තම් ස්වාමීනි අර බෝමැඩ මුලදි කළ යුතු සියල්ල අවසන් කරා කියන එක ඇත්තනම් එහෙනම් ඉතින් මේ පාර්ලී වනයේට මාස 3කට විවේක ගන්න වැඩියා කියන එක බොරුවක් වෙන්න ඕනේ කියනවා. අරක ඇත්තනම් මේක බොරු මේක ඇත්තනම් ඒක බොරු කියනවා. මට ඔබ වහන්සේ මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියනවා. රාජ්‍යරුවන්ට හරිය අමුතු ප්‍රශ්න හිතෙන්න පින්වත්නි. ඕවගේ තියෙන දැන් මම ඔබට මේ වගේ ඉඩ විтин වෙට දැන් ඔය මහා කරුණා සමාපatti ඥානයේ වසරකට වැඩි කාලයක් එක දිගට කොටස් වශයෙන් කරන්න තියෙන නිසා විටින් විට මේ වගේ වෙනත් දේශන වලට අවධානය යොමු කරන අතරමැදදී එතකොට මම මේ මිලින්ද ප්‍රශ්නේනොත් විවිධ දේශන සිද්ධ කරන මේක හරිය ලස්සනයි හරිම රසවත් මොකද අර ඒ අහන ප්‍රශ්නම හිතන්න බැරි හරි 아무තු ප්‍රශ්න ඇත්තටම දැන් ඔබ හිතන්න කැලේකට වඩින්නේ ස්වාමීන් වහන්සේලා විවේකයෙන් මේ වැඩ ඉන්න මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන වොමනාවෙන්නේ දැන් අපි හිතමු අපි දැන් මේ අවිවේකීව කියලා හිතාගෙන මිනිස්සුත් එක්ක ගැවසි ගැවසි ධර්මයේ කී කී මේ යන ගමන තෙහෙට්ටුව දැනෙනවනේ දැන් තෙහෙට්ටුව දැනෙනකොට මේක දැන් ඇති හොඳටම දැන් අපි තව පුළුවන් තරම් විවේකී ඇසුරු කරගන්න ඕනේ මේ සියල්ල පොඩ්ඩක් පැත්තකට දාලා වණේකට වඩින්න ඕනේ කියලා හිතාගෙන කැලෑවකට ගියා කියමුකෝ ටික කාලයකට. ඒතර දැන් කෙනෙකුට හිතෙනවා අනිවාර්යෙන් ආ මේ ගියේ ධර්මය අවබෝධ කිරීමේ වමනාවට කියලානේ දකින්න කැලේකට යන්නේ වෙන දෙයකට. එතකොට බුදුහාමුදුරුව බුදු වුණා නම් උන්වහන්සේ දැන් කළ යුතු සියල්ල අවසන් කරලා තියෙන එකේ උන්වහන්සේට දැන් නිදහසේ අවබෝධ කරපු ධර්මයේ කියලා දෙනවා මිස මාස 3ක් වගේ දීර්ඝ කාලයකට ඇයි උන්වහන්සේ එහෙම මේ කැලේකට වෙලා හුදකලා වෙන්නේ යන්නේ? එතකොට ඒක ප්‍රශ්නයක්. අන්නේ ප්‍රශ්නේ තමයි මේ අහන්නේ කළ යුතු සියල්ල අවසන් කරා නම් ඇයි එහෙම කරේ? ඉතින් මේ නාගසේන මහරහතන් වහන්සේ හරි අපූර්ව පිළිතුරක් දෙනවා. රජතුමනි දැන් මෙයා රජෙක්නේ රජාට රජ උපමාවක් ඉස්සෙල්ලා කියන්නේ. රජාට තේරෙන උපමාවක්. ඔක සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේට තියෙන ලක්ෂණය. කියන රජතුමනි රජ කෙනෙක්ගේ සමීපේ රජ කෙනෙක් ළඟ යම්කිසි රාජකාරි කරලා කාට හරි මේ අවශ්‍ය කරන සියලු වරප්‍රසාද ටික දෙනවා. දැන් ওই සමහර රජවරු ළඟ හොඳට ප්‍රියමනාපව වැඩ කරපු අයට රජතුමා පැහැදීමට ගම්වරයක් දීලා ගමක නායකත්වයට පත් කරලා ඒ ගමක් සම්පූර්ණ වස්තු භෝගයක පරිපාලනයට දෙනවා. එතකොට ඒ ගමෙන් බදු ලැබෙනවා. මෙයාට හැමදේම දෙනවා. දැන් එතනින් එහාට යාට තමන්ගේ පාඩුවේ ගමට වෙලා ඒ නායකත්ව දීගෙන ඒ කටයුතු බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි එහෙම ගම්වරයක් එක්ක වරප්‍රසාද ලැබිච්ච මිනිසෙක් වුණත් රජතුමාගේ රාජකාරී කටයුතු වලට නැවතත් එනවද නැද්ද කියලා අහනවා. මේ රජා දන්නවා ඉතින් ඒක අහනකොටම රජුරෝ කොච්චර වරප්‍රසාද දීලා ඒ විදිහට කටයුතු කළත් ඒ භෝග සියල්ල හැමදේම ලැබුණත් ඒ සුකෘත ගුණය කෘත ගුණය කියන එක මනා කෘත ගුණය කියන එකට කියන්නේ ඉතින් අර රජ්ජුරුව දුන්න සියල්ල කෙරෙහි තියෙන කෘත ගුණෙත් නිසා රජ්ජුරුවන්ට ආය ආයෙත් උපස්ථාන කටයුතු වලට අර පුද්ගලයා එනවායි කියනවා. මේ රජ්ජුරුව දන්න කතාවනේ. අන්නේ එනවා වගේ භාග්‍යතුන් වහන්සේලාත් විවේකයේ ඇසුරු කරගෙන බෝසත්ව සාරවත්ඥතා ඥානෙට පැමිණියට උන්වහන්සේලාටත් මේ විවේකයේ කෙරෙහි සුකෘත ගුණයක් තියෙනවා කියනවා. බුදුවරු විවේකයට සුකෘත ගුණයක් තියෙනවා. ඒ කියන්නේ කෘත ගුණය කියන එක මනාකෘත ගුණයක් තියෙන උන්වහන්සේලා විවේකයට. විවේකයට ප්‍රියයි බුදුවරු. අන්නේ විවේකයට ප්‍රිය නිසා බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලා ඒ සම්බුද්ධතර පත්වෙද්දී ඇසුරු කරපු විවේකයක් ඇද්ද ඒ විවේකය සම්බුද්ධතර පත් වුණාය කියලා අතහැරලා දාන්නේ. නාසල විවේකේ තවදුරටත් ඇසුරු කරනවා. එතකොට රෝගාතුර වෙච්ච කෙනෙක් යම් කිසි විදිහකට යම් වෛද්‍යවරයෙක් ඇසුරු කරලා සුවපත් වුණා කියලා ආයෙ එතනින් හැට අර වෛද්‍යවරයාට කිසිම කෘතගුණයක් දක්වන්නේ නැතුව කවදාකවත් ඒ වෛද්‍යවරයාව නිකන්වත් මුණ ගැහෙන්න ඕනකමක්වත් වෙන්නේ නැතුව අතහැරලා දාන්නේ ඉඩක් ලැබුණොත් ඒ වෛද්‍යවරයාව නැවත මුණ ගැහිලා තමන්ව සෝපත් කරපේක වෙනුවෙන් කෘතගුණ දක්වන්න තියනවා නම් ඒ දක්වනවා කියනවා. ආන් ඒ වගේ කියනවා බුදවරු විවේකයට කෘතගුණ දක්වන්නේ. එතකොට පින්වත්නි මේ හරි අපූර්වයි මේ මේ උපමා සියල්ල ඇතුලේ පේන්නේ විවේකය කියන එක ධර්මය අවබෝධ කරන්න නිවන් දකින්නත් ඕනේ වගේම නිවන් දැක්ක උත්තමයන් වහන්සේලාත් විවේකී අතාරින්නේ නැහැ කියන එකයි. විවේකෙ එච්චරට වටිනවා. ඇයි මේ විවේකෙ එච්චර වටින්නේ? මම අද මේ අනුශාසනය ඔබට තෝරගත්තේ මේ විවේකේ වටිනාකම කොතෙක්ද කියලා තේරුම් ගන්න පින්වත්නි හරි අපූර්ව කාරණයක් මෙතනදී නාගසේන මහරහතන් වහන්සේ කියනවා මේ විවේකයක තියනයි කියන ಗುಣ 28ක් අද දේශනාවේ මම අන්නේ විවේකයක තියෙන ಗುಣ 28 කතා කරන්න ඕන නිසා තමයි මේ අනුශාසනය තෝරගත්තේ. ඉතින් ඇඳිරි නීති වැටේයි පුළුවන් තරම් ගමන් බිමන් අඩු කරලා ගෙදරටම වෙලා ඉන්න කියයි අවශ්‍යම ගමනකට විතරක් එළියට බහින්න කියයි එතකොට මිනිස්සු ඇසුරෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න කියයි එතකොට ඔබට විවේකයක් හම්බෙනවා ඒ විවේකෙදී පින්වත්නි මේ කොණ්ඩේ හිස බූගගා මේ ළමයින්ගේ තොළුවල මේ කට් කපලා ගස් කොළන් වවව ඉන්න ඕනේ. ඒ විවේකයෙන් මොනවද කරන්න පුළුවන්? අපිට ඒ විවේකෙදී ජීතේ නිකන් එපා වෙලා වගේ ඔහේ ගෙදරට වෙලා ඉඳලා දැන් තෙහිට්ටුවේ එපා වෙලා කියන්නේ නැතුව කල හැකි දේ වෙනුවෙන් හොඳ මේ මේ පණිවිඩයක් මෙන්න මේ කාරණා 28 ඇතුලේ තියෙනවායි කියලා තේරුණා. මෙතනදී ඛතමේ අට්ඨවිසති මොනවද මේ කාරණා 28? ඉද මහරජ පින්වත් මහරජ මහරජතුමනි පටිසල්ලීය මානං රක්කති මෙන්න මේ විවේකේ ආවට පස්සේ ඒ විවේකෙන් පුළුවන් තරම් මනස ආරක්ෂා කරනවා. හරිද? ආයුම් වඩ්ඩේති ආයුෂ වැඩි කරනවා බලං දේති ඒ විවේකය ශරීරයටත් යම්කිසි බලයක් දෙනවායි කියනවා දැන් ඔබට මේවා කියනකොට මේක අනිත් පැත්තෙන් හිතන්නකෝ අවිවේකී වෙච්ච තැන යම්කිසි ශාරීරික ආයුෂ අඩු කිරීමක් කරනවද නැද්ද? අවිවේකී වෙච්ච තැන ශාරීරිකව ආයුෂ අඩු කරනවායි කියන එකට ආයි කතා කරන්න දෙන්නේ. දැන් අපිට ධර්මදේශකයන් වහන්සේලා දෙට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක ඔබට මේ වෙලාවේ කියව යුතුයි. මොකද අපි දුර ධර්මදේශන වලට වඩිනවනේ සමහරලාට. ඉන්න ආයතනක ඉඳලා කිලෝමීටර් ගණන් ඈත ධර්මදේශන වලට වඩින සමහරලාට කිලෝමීටර් 200 300 400 වගේ දුර දේශන වලට යවෙනවා. මේ එතකොට දැන් ඔය ගොඩාක් ඇතුළට සමහරලාට අපි හිතමු අනුරාධපුර ගොහැරි තැනකට ගිහිල්ලා එතනිනුත් තව ඇතුළට කිලෝමීටර් 50 ගණන් ඔය අස්සට යනවා අස්සට අස්සට ගිහිල්ලා අපි ඈත දුෂ්කර තැන්වල උනත් ධර්ම දේශන කරලා ආපහු වඩිනවා දැන් පහවදාටත් ඔන්න එක්ක උදේට ධර්ම දේශන කොහේරි තියනවා කියමුකෝ දැන් උදේට දේශනයක් තියෙන නිසා අර රෑ දේශනය කරලා ඒ කොහේරි නවතින්න බෑ එන්න වෙනවා අපිට. එතකොට දැන් ඔතනදී තියෙනවා ප්‍රශ්නයක්. ධර්ම දේශන සංවිධානය කරන්නේ උදේට දවල්ට නෙමෙයි. දේශන සංවිධානය කරන්නේ ගොඩක් කලකට රැට. එතකොට දේශනාවකට වැඩම කරලා ඒ දේශනේ ඉවර වෙනකොටත් එතන 8හමාර 9 10 වගේ වෙලාවක් වෙනවා. දේශනේ වගේ වෙලාවක් වෙනකොට ඉවර කරලා මිනිස්සු ඒ කිට්ටුව ආයේ ඔක්කොම ගෙවල් වලට යයි. පැයක් එකහමාරක් යන්න කලින් ගෙවල් වලට යයි. හැබැයි අර දේශකයන් වහන්සේ සමහර වෙලාවට ඒ දේශනේ අවසන් කරලා 8හමාර 9 9හමාර 10 වගේ වෙලාවට දේශනේ අවසන් කරලා උන්වහන්සේලා එනකොට ආරාමෙට ගොඩක් කලාවට පින්වත්නි 12 පහ වෙලා 1 2 මේ වගේ ගොඩක් කලාවට මැදියම් රාත්‍රිය පැනලා ගොඩක් මේක ශරීරයට හොඳ නැහැ. ඉතින් වෛද්‍යවරු කියන සවින්නාස මේක කරන්න එපා. එහෙම නිදි මරන්න එපා. පුළුවන් නම් 9:00 10:00වත් වෙනකොට නිදිය ගන්න බලන්න. 12 1 2 මේ වගේ වෙලාවල් වෙලා නිදියන්න එපා. මේක ආයුෂ වලට හොඳ නැහැ. liver එකට හොඳ නැහැ. මෙහෙට හොඳ නැහැ, අරහෙට හොඳ නැහැ කියනවා. මොළේටත් හොඳ නැහැ කියනවා. මනස ඔක්කොම මේ මේ විනාශ වෙනවා. ඇස් වලට හොඳ නැහැ කියනවා. හැම විදිහෙම ආයුෂ අඩු කරන්න බලපෑමක් කරනවා කියනවා. ඉතින් ඒතර බලන්න මේ අවිවේකී වීම තුළ දැන් අර අපිටම මතකයි අපි කැලෑවල විවේකයෙන් ඉන්න වෙලාවට අපි රාත්‍රියේදී භාවනා කරනවායි කියන එක අවිවේකයක් නෙමෙයිනේ. එතන භාවනාවක් යනකොට නිදි වැරිල්ලක් දැන් නිදි වරනවා කියනකොට පින්වත්නි මනස දුවනවා. රාත්‍රියේදීත් මනස දුවනවා. හැබැයි භාවනාවේදී කරන්නේ මනස එක තැනකට ගන්නවා කියන එක. ඒක නිදා ගැනීමටත් වඩා බලයක් තියෙනවා භාවනා කිරීමේදී. දැන් එතකොට අපිට පේනවා සාමාන්‍යයෙන් ගමම් බිමන් යනකොට බුදුරජාණන් වහන්සේම පෙන්නනවා මේ විවේකීව තැනකට වෙලා භාවනා කරනකොට තියෙන ඒ සුවය ගන්න බෑ ගමම් බිමන් වලදී කවදාවත්. ඉතින් හැමතිස්සෙම විවිධ අරමුණු ඇස්සිස් ඉදිරියට එනවා විවිධ ශබ්ද කන් අභියස ඇහෙනවා. මේ හැම දෙයක්ම එක්කනේ ගමම් බිමන් කියන එක මේ මේ සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට දැන් විවේකීව වනයේකට වෙලා ඉන්නකොට රාත්‍රියේදී නිින්ද වුණත් හරිය සුව පහසුව Tamanට පහසු වෙලාවක නිින්ද ලබාගෙන ආයි අවදි වෙනකොට සුව පහසු වෙලාවක අවදි වෙන්න පුළුවන්. මට මතකයි මම ඇත්තටම 2014 15 වගේ කාලවල හැල්මේ ධර්ම දේශනා කරගෙන ගියා. පුදුම විදිහට ආවියේ කියලා. අපිටම තේරුණා මේක එක පැත්තකින් ධර්ම මානසිකාරෙත් නැති වෙනවා. මේක මහා විනාශයක් මෙහෙම වෙනකොට කයටත් බලපෑමක් කරනවා මනසටත් බලපෑමක් කරනවා. ඉතින් ක්‍රමක්‍රමයෙන් පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේශන විතරක් බාරගෙන ඒ විවේකයේ වැඩි කරගන්න කටයුතු කරනවා. අදටත් ඒත් අපිට මේ තියෙන ස්වභාවය තුල තව විවේකී අවශ්‍යයි. පැවිදි ජීවිතයට කොච්චර ධර්ම ප්‍රචාරය ගියත් ඒ විවේකී කියන එක පුළුවන් තරම් ඕනේ. ඒක හින්දා දුර පළාත්වලදී දේශනවලදී වුණත් ස්වාමින්වහන්සේලා ගොඩාක් රෑබෝ වෙනකන් දුර බැහැර ඉඳලා උන්වහන්සේලා වඩම්මනකොට සංවිධායකයෝ ටිකක් ඒක හිතන්න ඕනේ. සමහරලාට ඔබ නොහිතුවට පින්වත්නි රියදුරු මහත්තුරුන්ටත් අවිවේක වුණාම ඒ අයත් සමහරලාවට ගමනේදී නිදිමත එනවා. රියදුරේකට නිදිමතාවට පස්සේ ආයුෂ අඩු වෙන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඇයි රිය පදවනකොට නිින්ද ගියොත් එහෙම දෙන්නගෙම ආයුෂ ඉවරයි. ඒ අවිවේක නිසානේ එහෙම වෙන්නේ. විවේකයෙන් රිය පදවන රියදුරේකට නිදිමත නොයන විදිහට බොහොම මේ විවේක සුවයෙන් තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යන්න පුළුවන්. අවිවේකී වෙලා තිහෙට්ටු වෙලා රියපදවන එක තුල බලන්න ආයුෂ අඩු වෙන හැටි හැම දෙයකම ඔබට නොහිතුණාට සමහරලාවට රාත්‍රියේ මහමග නිදා ගන්නවා අපි වාහනේ පැත්තක නවත්තලා ඩ්‍රයිවර්ට නිදිමතක් ආවට පස්සේ. මොකද ටිකක් නිදාගෙන යනකොට තවත් පැය දෙක තුනක් සමහරලාට එතන ගත කරලා තමයි යන්නේ. සමහරලාට එහෙම යනකොට පාන්දර 4-5 වෙලා තමයි ඔන්න ආරාමයට යන්නේ. ගිහිල්ලා ඉතින් සැතපෙනවා පැයකට දෙකකට ඒතකොට නිින්දකුත් නෑ හරියට. සමහර දාට අර මහමග නිදිමතක් ඇවිල්ලා රිදුරු මහත්තයා නිදා ගන්න ගිහිල්ලා අපි පොඩ්ඩක් වාහනේ පැත්තකට අයිනකට කරලා නවත්තලා එළි වෙලා නැගිටින්නේ. ඒ වගේ හරි කටුකයි අවිවේක කියන එක එතකොට දැන් ඔන්න විවේකයේ තියෙන ගුණවල බලන්න ওই විදියට කියනවා ආයුම් වඩේති ආවිෂ වැඩෙනවා බලං දේති ශාරීරික බලය ඇති කරනවා. නිදි මරුවත් ඔබට තේරෙන හරි ඇඟ නිකන් අප්‍රාණික වෙච්ච මහ දුබල ගතියක් තියෙනවා. එතකොට ඔබ හිතන්නකො හොඳට විවේකී ආවට පස්සේ කයටත් ලොකු බලයක් තියෙනවා. ඊට පස්සේ කියනවා වජ්ජං පිදහති වරදෙන් හැමතිස්සෙම වහනවා. මොකද වැරදි වලට ගොඩක් කලාවට යොමු වෙනා මේ අවිවේකීව ඉන්නකොට. ඇයි සමහරලාවට තමන් කරන දේ හරිද වැරදිද කියලාවත් හිතන්න තරම් එයාට මනසට ස්පාසුවක් නැහැ. මේ මේ කලිත් මේ කියන එක කරන්න ඕනද නැද්ද? මං කතා කරන දෙයක් වුණත් එහෙමනේ. බලන්න අවිවේකී වෙච්ච වෙලාවට සමහරවිට තමන්ගේ කටින් පිට වෙන දේවල් වලට අනිත් අයගේ හිත රිදෙනවා. මේ මේක කතා කරන්න ඕනද නැද්ද කියලා හිතන්නවත් බැරි තරම් හිත අවිවේකී වෙලා. වැඩවලින් පිරීලා. මේ වැරදි වැඩි වෙනවා. ඒතර මේ වැරදි වලින් පුළුවන් තරම් ඈත් වෙනවා වරද අඩු වෙනවා විවේකය සුරු කරනකොට එතකොට ඊට පස්සේ කියනවා අය සමපනේති යසමූපනේති අරතින් විනෝදේති රතිමූපදහති වයම්පනේති වේසාරජ්ජං කරෝති ලස්සන කාරණා ටිකක් මෙතනදී කියනවා අයස දුරු කරනවා යසස ලං කරනවා ශාසනයේ තියෙන අරතිය දුරු කරනවා ශාසනයේ හිත අලෝනවා බය දුරු කරනවා විසරද කරනවා මේ කිව්ව හැම කාරණයක්ම හොඳට බලන්න පින්වත්නි විවේකී තියෙන ಗುಣ මේ ශාසනය තුල කවුරු හරි කෙනෙකුට ජීවිතේ විවේකයෙන් ඉන්නකොට අරතියක් කියන එක නැති වෙනවා. දැන් ඔය හිත හරිම අවිවේකී වෙච්ච වෙලාවට එපා වෙන්නේ. සමහරු කියන්නේ වැඩ වැඩි වුණාට පස්සේ මට එපා වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක තමයි අරතිය කියන්නේ. එපා වෙලා යනවා. ඒ සමහරලාට සාසනය තුලත් අරතිය ඇති වෙනවා සිවුරු ඇරලා යන්න හිතන සමහරුන්ට අවිවේකීකම තුල ඇයි අරතියෙන් දැන් රස්සාවල් වල අරතිය එනවා ගොඩක් වෙලාට රස්සාවේ වැඩි වැඩි වුණාම සමහරුන්ට එහෙම එනවනේ මට එපා වෙලා තියෙන වැඩ වැඩ වැඩ ඉවරයක් නැහැ නිදිවරනවා මෙහෙමයි කියලා අරතිය එනවා ඔය අරතිය නැති වෙනවයි කියනවා මේ විවේකයේ තියෙන එක ගුණයක් අරතිය නැති වෙනවා එතකොට ශාසනය කෙරෙහි හිත ඇලෙනවයි කියනවා අරතින් විනෝදේති රතිමූපදහති හිත ඇලෙනවා ශාසනය තුල මේ විවේකය අසුර කරන භික්ෂුවට ශාසනය තුල හිත අලවගෙන වාසය කරන්න එක පුළුවන්. ඇයි ඉතින් හැම වෙලාවෙම ධර්මයේ තුල සිහිය පිහිටවගෙන ඉන්නකොට පින්වත්නි මේ රාග අරමුණු, ද්වේෂ අරමුණු වලට දුවන්නේ නැහනේ වැඩි. සිහිය පිහිටවගෙන ඉන්න සිත නිතරම ශාසනය තුල හිත කැමැත්තෙන් ධර්මයේ තුලටම හිත නැඹුරු කරගෙන ඒ වෙනුවෙන්ම Tamanට ප්‍රියමනාපව ශාසනයේ හිත අලවගෙන සීල රකින්න පුළුවන්, වීරිය ඇති කරගෙන ඉන්න පුළුවන්. ඒවට ඇලෙනවා හිත. වීරියට හිත ඇලෙනවා සීලයට හිත ඇලෙනවා සමාධියට හිත ඇලෙනවා දැන් අර අවිවේක වුණාම සමාධියකුත් නැහැ කිසි දෙයක් නැහැ විසිරිච්ච හිතින් හැම වෙලේම ගත කරනවා ඉතින් එපා වෙනවා අරතිය සමහරලාට බලන්නකෝ දැන් ඔය අවිවේකී වුණාට පස්සේ හැතැම් වෙලාවට භික්ෂුවකට තමන්ගේ පැවිදි ජීවිතේට අනතුරක් වෙන නිමිත්තකදී වුණත් අනතුරක් වෙන නිමිති කියනකොට උදාහරණයක් අපි හිතමු ස්ත්‍රියක් කෙරෙහි තියෙන ඇල්මක් භික්ෂුවකට ඒතර භික්ෂුවගේ හිත ස්ත්‍රියක් කෙරෙහි අල්මකට හිත නැඹුරු වෙනකොට උනත් අවිවේකී තනදී ඒකේ තියෙන හරි වැරද්දවත් හරියට තේරෙන්නේ සමහරලාවට තියෙන පාළුවට දැන් අර වැඩ කටයුතු වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා හිතට තියෙනවා මේ අපහසුතාවයක් තෙහෙට්ටුව මේ හැම දෙයකදීම සමහරලාට අර පැවිද්දට බලපෑමක් වෙන විපතක් වෙන අරමුණට නිමිත්තට ස්ත්‍රියක් නම් ඒ ස්ත්‍රී නිමිත්තට අරමුණට ඔන්න සමහරවිට කැමැත්තෙන් හිත ඇදෙන්න පුළුවන්. ඒ මොකද හේතුව? අර හරි වැරද්දවත් හොයන්න බැරි සිත සමාධියක් නැති විසිරිච්ච සිහිය නැති හිතක්. එහෙම හිතක් සාසනෙන් හිත ඇලෙන්නේ නැතුව ඇත්තල යන්න පුළුවන් වැඩ වැඩි වුණාට පස්සේ මට එපා වෙලා තියෙන කියන එක තමයි ඒතර ඔය අරතිය. එන්නේ අරතිය නැති කරනවා එහෙනම් විවේකෙදී. පින්වත්නි මිනිස්සු ඔය බලන්න හොඳට හිතලා සමහරලාට හරි සංසුන් කඳු මුදුන් වල කොහේ හරි ඔය ලස්සන මේ විවේකී තැන් වලට මුහුදු වෙරළකට හරි වැඩ වැඩි වුණාම ටිකක් ගිහිල්ලා ඉන්නකොට හිතට හරි එන්නේ ප්‍රබෝධමත් ගතිය. ඒ ප්‍රබෝධමත් ගතිය ගන්න අර විවේකයක් හොයන් ගිහිල්ලානේ. එතකොට මේ වැඩ වැඩි වෙච්ච පරිසරයේ තියෙච්ච අරතිය නැති කරගන්න තමන් මොකද කරන්නේ කැමැත්ත හිතට හදන්න රතිය හදාගන්න යනවා අර වගේ විවේකයකට. ඒක එතකොට සාසනයටත් එහෙමයි පින්වත්. භික්ෂුවකට විශේෂයෙන් මේ ඒ විවේකයේ අසුරු කිරීම තුළ අරතියෙන් හිත ඈත් කරන එක ලොකු දෙයක්. අනිත් එක තමයි මේ බය දුරු කරනවායි කිව්වා. මොකද්ද මේ බය දුරු කරනවා කියන්නේ? බය කියනකොට දැන් බය වර්ග ගොඩක් තියෙනවා සාසනය තුළ. ඒ කාන්තාව ගැන හිත කැමැත්ත ඇති වෙන එක ඇතුළේ තියෙන යම්කිසි මේ බය කොම්බීල බය ආවට බය වුම බය වර්ග තියෙනවා මේ ශාසනය තුල විස්තර කරලා මේක කාරණා 28ක් තියෙන හින්දා මම ওই එක කාරණයකට ගොඩාක් දුරට ඔක්කොම විස්තර කරන්න යන්නේ කොටින්ම කාමයට හිත ඇදෙන එක ඇතුළේ පවතින බයක් පින්වත්නි මේ හැම එකකම බය ඇති වෙනවා දැන් ඔබ නිකන් හිතන්න මිනිස්සු බලය හදාගන්න කියලා මැති ඇමතිවරු වෙනවා മന്ത്രിවරු වෙනවා ඊට පස්සේ සමහරු මේ ජනාධිපතිවරු වෙනවා විවිධ විදිහට ඒ අවිවේකී තනතුරු වලට යනවනේ අවිවේකී තනතුරකට ගියා කියන කාමයේමනේ ගොඩ ගහගත්තේ ලං කරගත්තේ ඒ ගිය යන්න යන්න එතෙන්ට යන්න යන්න බයනේ ඒ බයමයි වැඩි වෙන්නේ. ඔබ හොඳට බලන්න මට මතකයි පහුගිය දවස්වල කියනවා පොලිසියෙන් 70000 ගානක්ද කොහෙදල ඔක්කොම ලංකාවේ ඉන්න පොලිස් නිලධාරීන් ඒකෙන් ඔන්න 30000 ගානක්ද කොච්චරද මන් දන්නේ ඉන්නේ මේ මේ ඔය VIP කියලා කියන එක එක මෙති ඇමතිවරු අරයාගේ මෙයාගේ ආරක්ෂාවට දාලාලු ඉන්න පොලිසියෙන් භාගයක් නේ එතකොට ඇමති කෙනෙක්මයි පාර්ලිමේන්තුව ඇතුලේ ඔක කියන කියලා තියෙන්නේ එතකොට බලන්න ඉන්න පොලිසියෙන් භාගයක් ඉල්ලලා තියෙද්දි දැන් කොහොම හරි දෙන්නෙක් ඉන්න മന്ത്രി හරියට එක්කෙනෙක් කරලා හරි මොකක් හරි පොලිසියෙන් අඩු කිරීමකදී එක්තරා මන්ත්‍රීවරයෙක් කියනවා නෑ අපිට මේ එහෙම අඩු කරන්න එපා අපි මේ මත්ද්‍රව්‍ය මේ මත් වතුර පාතාලේ වැඩිත් අපිත් eh, කතා කරනවා අපිටත් ඒ ගම් පළාත් තුළ ඕවට තරහකාරයෝ හැදෙනවා ඒ නිසා අපිටත් ඕනේ තව ආරක්ෂාව ඕනේ අපිට ආරක්ෂාව වැඩි කරන්න අපිට තව පොලිසිය වැඩි කරන්න කිය කිය ඉල්ලන මේ මැති ඇමතිවරු. ඒතර ඇයි මෙයාලා මේ eh, සමහර වාහන ගත්තම වෙඩි නොඅදින වාහන ඕනේ මේ ඔක්කොම තියෙන බයනේ පින්වත්නි. අර කාමේ පුරව ගත්තට පස්සේ බයමයි වැඩි වෙන්නේ. එතකොට එහෙම බයෙන් ඉන්න අය දැන් ඔය බද්දිය කියලා රජ කෙනෙක් මහණුණාට පස්සේ බහලා ඇති අපි නිතර කතා කරන කාරණා ඇතුළේ ඒකම තේරෙනවා ඔබට කැලේට විවේකීව ගියපු හාමුදුරුව හරි සැනසෙල්ල ඉන්නවා. උන්වහන්සේ ගිහි කාලේ රජකම් කරනකොට උන්වහන්සේ කියනවා ආයුධ සන්නද්ධ සෙබළු පුරවගෙන හිටියේ ඒ ඉඳලත් බයෙන්. රැට නිින්ද යන්නෙත් නෑ බයෙන් ඉන්නවා. කවුරු මරලා දායිද ඇවිල්ලා රජකම පැහැරගනීද? හැබැයි එහෙම බයෙන් හිටපු ඒ රජ්ජුරුව මහාන වෙලා කැලේක ගහක් යටක භාවනා කරගෙන විවේකයෙන් ඉන්නකොට ආයුධ සන්නද්ධ සෙබළු කවුරුවත් නැතුව හොඳට සුවසේ නිින්ද යනවා කියන තනි පංගලමේ හරිම විවේකීව කැලේක කිසි ආරක්ෂාවක් නැතුව බාහිරින් උන්වහන්සේ හොඳට නිදා ගන්නවා කියනවා. හොඳට නිදි යන කිසි බයක් නැහැ කියනවා. එතකොට මේ අවිවේකී වෙනවා කියන එක ඇතුළේම යම්කිසි බාහිර සමාජ තුල බලය, කාමය ඔක්කොම ගොඩ නැගෙනවා. වැඩ කරලා කරලා ඒව ගොඩ නැගෙනවා. හැබැයි පින්වත්නි, ඒ බය පිරিলা. සමාජයේ කොතනදී මොන අනතුරකට මාව ලක් වේද කියන මහා බයක් තියෙනවා. බය වර්ග ගොඩක් තියෙනවා මේ විදිහට. ඒ ඒක එක බය හැම දෙයකින්ම වෙලුවට පස්සේ විවේකය අසුර කරන කෙනාට කිසි බයක් නැහැ. හරි නිර්භයව ඉන්නවා. ඉතින් ඔය අවිවේකෙට ගියාට පස්සේ අකුසල් වැඩි වෙනවනේ ඉතින්. ඇයි ඉතින් සීය නෙවෙයි සිත සමාධියක් නෑ හැමතිස්සෙම විසිරිච්ච හිතින් අකුසල් වැඩි වෙනවනේ. අකුසල් වැඩි වෙච්ච තැනත් පින්වත් බලන්නකෝ අකුසල බය නැද්ද කියලා. සතර පායට බය දැන්. විවේක ඇසුරු කරන කෙනා හැමතිස්සෙම කුසලයේ තුල හිත පවත්ව ගන්නකොට එයාට තියෙන ඕන වෙලාවක මරුණත් බයක් නෑ. හරිම විවේකයෙන් සීය පවත්වගෙන සිත සමාධිමත් හිතකින් කිසි බයක් නෑ. සතර පාය ගැනවත් බයක් නෑ. අකුසලයේ ගැනවත් බයක් නෑ. බය කියන එක එක එක පැති වලින් කතා කරතයි කි. එතකොට මේ බය නැති කරගෙන ඉන්නත් විවේක ඇසුරු කරන කෙනාට පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ බලන්න වේසාරජ්ජං කරෝති විසරද වෙනවයි කිව්වා. දැන් ඇත්තටම විවේකයේ ඇසුරු කරන කෙනාට වැරදි නැති නිසාම විසරදයි. විසරදයි කියන්නේ එතනක් තියෙන්නේ Tamanට කිසි බයක් නැතුව ඕන තැනකට යන්න එන්න කරන්න පුළුවන් Taman විසරදයි. පෞරුෂයක් තියෙනවා. ඒ අර අවිවේකී කෙනාට පෞරුෂ නැති වෙනවා. විවේකයේ ඇසුරු කරන කෙනාට පෞරුෂය හැදෙනවා. ඒ ඇත්තටම අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ විවේකයේ අසුරු කරන ස්වාමීන් වහන්සේලාට තියෙන විසරදත්තේ ඔය මැති අමතිවරු ඇසුරු කරගෙන මැති අමතිවරුන්ගේ උපදේශකය වෙලා එහෙම ඉන්න හාමුදුරු කෙනෙකුට බොරුවට පෙන්වන විසරදත්තට වැඩිය පින්වත්නි හිත සමාධිමත් කරගෙන වණයකින් හාමුදුරු කෙනෙකුගේ තියෙන විසරදත්ත තේරෙන්නේ කොහොමද දන්නවද අර જાතිය හරි පින්වන්තව විවේකෙක් විවේකෙන් වණේ ඉන්න හාමුදුරු කෙනෙක් ළඟට යන්නවත් හිතක් නැහැ අර ඔය කියන ජනාධිපති උපදේශක අරක මේක හාමුදුරුවරුන්ට විශාරදත්වයක් නෑ යන්න. මොකද ඒ තමන්ට තමන් දන්නවා තමන් වැරදිකාරයෙක් කියලා පින්වත්නි. ඉතින් සමාජයට බොරුවට විසරදයි කියලා පෙන්වන්න මවාපෑම් කළාට හදවතේදී දන්නවා මං හැමතිස්සෙම සමාජයට වැරදිකාරයෙක් කියන්නේ. ඒ මම පැවිදි වෙච්ච අරමුණ තුල මම නෑ කියන එක දන්නවා. ඒ තුල තමන්ගේ තමන්ට බාහිරට බොරුවට පෙන්න හැබැයි බාහිර මිනිසුන්ටත් පේනවා විසරදත්වයක් හැබැයි ඇතුලෙන් විදවනවා. මැරෙන මොහොතේ හැරි විඳවනවා. ඒ විසරදත්වය භික්ෂුවකට තියෙන්න ඕනේ. ඒක ලැබෙන්නේ මේ විවේකයේ ගුණයක් විදියට. ඊට පස්සේ පින්වත්නි කෝසජ්ජම පණේති කිව්ව කුසීත බව නැති වෙනවා කියනවා. ඒ කුසීත කියන එක ඇතුලේ කියන්නේ විශේෂ කාරණයක්. ඒ කියන්නේ දැන් ඔය අපි සමාජය ඇතුලේ කුසීත කියනකොට ගොඩක් වෙලාවට කියනවනේ මේ පැත්තකටලා වැඩක් කරන්න නැතුව ඉන්න එක කුසීතකම කියලා. ඒ ඇත්තටම දැන් මේ මේ භික්ෂුවක් විවේකය සුරු කරනවා කියන්නේ පැත්තකටලා වැඩක් කරන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. උන්වහන්සේලා තමයි ලෝකේ කාටවත් කරන්න බැරි වැඩේ කරන්නේ. ඒ කියන්නේ මේ හිත দমনය කරන්න මහන්සි ගන්නවා කියන එක තරම් වැඩක් තවත් නැහැ. ඒ කවුරු මොන වැඩේ කරන්න ගියත් හිත দমনය කරනවා කියන වැඩේ කරන්න අමාරුයි. ඒතර අමාරුම වැඩේ කරන කෙනා. කුසීතකම කියන්නේ කිසි දෙයක් කරන්නේ නැතු වෙනවා. කාලේ කනවනේ නිස්කාරණේ. ඒතර වනයේක විවේකයෙන් ඇසුරු කරා කියන එක තුල කාලේ කෑමක් නෙමෙයි. බුදුහාමුදුරුව මාස තුනක් පාර්ලේ වනයේට වැඩියා කියලා උන්වහන්සේ කුසීතකමින් කිසිම මේ කාලිකාගෙන අර මේ හිටියනම් සමාජය ඇතුලේ මාස තුනේ ගොඩක් වැඩ කරනවා. අර පාර්ලේ වනයේට වැඩියට පස්සේ කිසිම වැඩක් කරේ නැහැ. ඒ කාලේ මේ මාස තුනම අපරාධ කියලා කියන්න එහෙම නෑ පින්වත් උන්වහන්සේ හිත සමාධිමත් කරගෙන හිටියා. එතකොට හිත සමාධියකට පත් කරගෙන බොහොම විවේකයෙන් ඉන්න එකම කුසීතකම කුසීතකම කියන එක මෙතනදී අර්ථ දක්වන්නේ කොටින්ම කියනවා නම් අකුසලයේ තුල හිත පවත්වන එක තමයි හොඳම කුසීතකම. ඇයි ඒ අකුසලේ දුරු කරන්න වීරියක් නෑ. කුසලේ උපද්ද ගන්න වීරියක් නෑ. සමාධිය දැන් බලන්නකෝ මොන වැඩේ කරන කෙනාටත් පැය භාවනා කරන්න කියන්නකෝ. අමාරුයිනේ. ඉතින් ඒ මොකද කුසලයේ උපද්ද ගන්න වීරිය නැහැ කුසීතයි. සමහර ලාවට රට රාජ්‍ය අල්ලන්න පුළුවන්. හැබැයි එයාලට භාවනාවක් කරන්න අමාරුයි. මම දන්නවා රටේ ආරක්ෂක අංශය වුණත් සමහර ප්‍රධාන චරිතවල අයට සමහර ලාවට මේ ඔවුන්ගේම පවුලේ සමාජිකයෝ කතා කරනකොට අපි අර ආයතනෙ ගිහිල්ලා ටිකක් භාවනා කරමුද කියලා අහනකොට එයා අන්න විනාඩිකට දෙකකට නම් ඉතින් පුළුවන් ඉතින් කොහෙද ඉතින් දවස් ගණන් ඕකට භාවනා කරන්න යන්න කොහොමද කෝ කාලේ කියලා එහෙම තමයි කතාව. ඒතර ඇයි මේ හේතුව? පින්වත්නි කුසීතකම කුසලයට වීරියක් ඇති කරගන්න තරම් Tamanට නෑ ශක්තියක් උත්සාහයක් නෑ එතන කුසීතයි. ඒතර අකුසලයක් අහම අකුසලෙ දුරු කරන්න හිත දෙන්නේ නැත්නම් අමාරු නම් එතනත් තියෙන කුසිතකම. තරහක් ආවට පස්සේ තරහ දුරු කරගන්න බෑ. ඒකට කැමැත්ත නෑ. රාගයක් ආවට පස්සේ රාගي ප්‍රහාණය කරන්න ඕනකමක් නෑ. ඒව කුසීතකම්. ඒතර දැන් අර විවේකයේ අසුරු කරන් ඉන්න කෙනාට ඒ කුසීතකම අඩු වෙනවා. මොකද එයාගේ හිත හැම වෙලෙම පුළුවන් තරම් සිහිය තුල සමාධිය තුල පවත්වනකොට කුසලයේ උපද්දන එකට හරි මම දැකලා තියෙනවා ඔය ගල්ලෙනකට මේ මේ පරිම විවේකී ආරණ්‍යකට එහෙම ගිහාම සක්මන් කරන්න භාවනාවට වාඩි වෙන්න එයා හරි ඕනකමක් නිකම්ම උපදිනවා අර විවේකෙත් එක්ක නිකම්ම කුසීතකම දුර වෙනවා පින්වත්නි ඉතින් ඒකයි එතකොට මේ කුසීතකම දුර වෙනවා වගේම වීරිය කියන එකේදී විරියං ජනේති වීරිය උපදිනවා. එතකොට මේ වීරිය උපද්ද ගන්නවයි කියන එක තමයි කුසිතකමේ අනිත් පැත්ත. ඒක නිකම්ම උපදිනවා ඇත්තටම පින්වත්නි විවේකී හිතක. අවිවේකී හිතේ වීරිය හරි අමාරුයි කරන්න. චර වීරිය ඇති කරගන්න උත්සාහ කළත් ඒක සමහරලාට පාත්වගෙන යන්න බෑ. ආපහු වැටෙනවා. චිත්තම් පග්ගන්හති පදහති කියන හිත දැඩි කරගෙන ඒ පටන් ගත්ත වීරිය පවත්ව ගන්න හිත දෙන්නේ. ඉතින් මේ වීරියක් උපද්දගෙන ආරම්භ කරගෙන වීරිය පවත්වගෙන යන්න ඔන්න ගුණයක් විදිහටම විවේකයේ තියෙන ලක්ෂණයක් වෙනවා. ඒ වීරියට හයියක් එනවා. මේ විවේකයේ අසුරු කරන සිතට. ඒතර පින්වත්නි රාගං පනේති. දෝසම් පනේති. මෝහම් පනේති. රාග ద్వේස මෝහ ප්‍රහාණය වෙනවා. පහ කරනවා රාගය ద్వේෂය මෝහය පහ කරනවා සරලයි. ඇයි? රාගය කියන්නේ ඇලීමනේ. අවිවේකී තන ඇලෙනවා. තීරෙන්නේවත් නැහැ ඇලුනා කියලා සමහරලාට ඊ ඇලිච්ච හිත පවත්නවා. විවේකී හිතක ඇලීමක් හටගත්තත් හොඳට විවේක නිසා පේනවා. ඇලීම හොඳට පේනවා. ඒ ඇලීම දුරු කරනවා. විවේ ද්වේෂය එහෙමයි. ද්වේෂය මේ හටගත්තත් හොඳට පේනවා. හරියට හිත දකින්නවනේ විවේක ඇසුරු කරපගෙන හිත දකින්නකොට ද්වේෂය දකින්නවා. මෝහය ඇති වෙන දකින්නවා. ඒව දුරු කරනවා. රාග දේශ මොහ දුරු කිරීමත් මේ විවේකයේ ඇසුරු කිරීම තුළ විවේක ගුණයක් විවේකයේ තියෙනකොට තියෙන ගුණ තුනක් ඒ මානං නිහන්ති අන්න රාග දේශ මොහ වගේම මාන්නේ නැසෙනවා කිව්වා ඇත්තරම් පින්වත්නි වනේ ඇසුරු කරන භික්ෂුව විවේකයේ ඇසුරු කරද්දී ඒ විවේකී සිත තුළ මාන්නේ උඩඟුකමින් ඉන්න උත්සාහ කරන්නේ නැහැ ගොඩක් මේ අවිවේකීව තමන්ගේ හිතවත් තමන්ට දකින්න බැරුව ඇසුරු කරන කෙනා මාන්නෙන් උඩගුකමින් ඉන්නකොට තමන් ඉන්නේ මාන්නෙන් කියන එකවත් තේරෙන්නේ ඉතින් මේ මාන්නේ දුර වෙනවා මාන්නේ නැසනයි කියනවා විවේකී වෙන්න කෙනා මානං නිහන්ති ඊට පස්සේ ඊළඟ ලක්ෂණය තමයි මේ ගුණය විවේකයේ තියෙන විතක්කං භංජති විතර්ක වෙනවනේ හිතට ඉවරයක් නැතුව ගලාගෙන යන සිතුවිලි අන්නේ සිතුවිලි මර්ධනය කරනවා විතර්ක මර්ධනය විවේකෙදි වෙනවා අවිවේකී තන පින්වත්නි විතර්ක පිරිලා විතර්ක බහුලයි ඒ කියන්නේ සිතුවිලි සිතුවිලි සිතුවිලි සිතුවිලි කොයි වෙලාවෙත් ගංගාවක් ගන්නවා වගේ සිතුවිලි ගන්නවා හැබැයි විවේකයකට ආවම හොඳට එක අරමුණකට හිත පවත්වාගෙන විතර්ක දුරු කරගන්න විතර්ක මර්ධනය කරන්න පුළුවන් කොටින්ම කියනවා නම් ධානාසිතකදී වුණත් දෙවෙනි ධානයට එහෙම සමවදිනකොට විතරක සංසිඳවලම දානවා. ඒ විතරක සංසිඳෙන්න මේ විවේකය ඕනේ. විවේක නැතු විවේක නිස්සෘත නොවි ආනාපාන සතියවත් හරියට පුරුදු කරන්න බෑ විතරක නසන. එතකොට ඒක මේ විවේකයක තියෙන ගුණයක්. විතක්කං බංජත් විතරක මර්ධනය කරනවා. චිත්තං ඒකග්ගං කරෝති. සිත ඒකාග්‍ර කරනවා. මේක ඔන්න ගුණයක් විවේකයක තියෙන. සිතක ඒකාග්‍රතාවය පවත්වා ගන්න බෑ ඔබ හොඳට දන්නවනේ අවිවේක වුණාට පස්සේ කාර්මුණක හිත තියාගෙන ඉන්න බෑ මිනිස්සු දැන් බලන්න සමාජය ඇතුලේ විසිරිච්ච හිතින්නේ දැන් ওই ටවුන් එකකට ගියාම හොඳට පේනවා අච්චර අවිවේකීද ගම්බද තැනකදී කොහේ හරි ගමක නිස්කලංක ඔය කුඹුරු යායක් තියෙන එහෙම තැනක ඉන්න මිනිස්සෙකුයි අපි හිතමු ඒත් මේ මිනිස්සයත් මේ භාවනා කරනනේ කුඹුරු කොටන්න හරි මොකක් හරි විවේකීව ඉන්නේ මිනිස්සයයි ගමේ ඉන්න මිනිස්සයයි මේ ටවුන් එකට ආවට පස්සේ හැල්මේ දුවන මිනිස්සෙයි අතර බලන්නකො තියෙන වෙනස මොකක්ද කියලා එතන මේ නිකන් සරල බාහිර තියෙන උදාහරණ දෙකක් හැබැයි දෙන්න අතරෙම ඔබට පේනවා හිත එක එක අරමුණක තියාම වැඩක්වත් කරන්න බෑ මේ නගරෙක. හින්දුවනවා මිහින්දුවනවා මිනිස්සු කපුටු වගේ. කොච්චර අවිවේකීද ඒ අවිවේකී ඇතුළේ පින්වත්නි හිතේ ඒකාග්‍රතාවයක් පවත්ව ගන්න බෑ. ඉතින් විවේකයක තියෙන ගුණයක් ඒක හිත ඒකාග්‍ර කරන එක. මානසං සෙනෙහයති. එතෙන්දී මනස පිනවනවායි කියනවා. ඇත්තටම විවේකයකදී මනස පිනවන හින්දානේ මිනිස්සු විවේකයේ අසුරු කරන්න ඔය වැඩ වැඩි වුණ ගමන් කොහේ හරි ගිහිල්ලා කැලෑවක් ළඟට ගිහිල්ලා කන්දක් මුදුනකට ගිහිල්ලා දිය ඇල්ලක් ළඟට ගිහිල්ලා මොහොදු වෙරළකට ගිහිල්ලා පොඩි හරි මිනිස්සු දන්නේ එච්චරයි මනස පිනවන්න මේ වගේ දෙයක් හරි කරන්න ඕන කියලා. ඉතින් වනයේක ඇසුරු කරන විවේකීව ඉන්න භික්ෂුවක් එහෙම කොහොමවත් මනස පිනවන එකමයි කරන්නේ. එයි මනස පිනවනවා කියන්නේම මනස අකුසල් වලින් ඈත් කරලා විවේකේ දීලා දැන් ගොඩක් කලාවට අපිට පේන්නේ ධර්මයේ නැතුව විවේක ඇසුරු කරන්න කන්දකට කැලේකට ලෙනකට කොහෙට හරි යන මිනිස්සු ඉන්නවනේ ධර්මයක් නැතුව ඒ කන්දක් අපි කියමු ලෝකාන්ත යනවා කියනවා අර යනවා මෙහෙ යනවා කන්දකට කොහෙට හරි යනවා හැබැයි මිනිස්සු බාහිරින් විවේකී කියලා අසුරු කරාට මනස විවේකී නෑ. මනස ඇලීම් ගැටීම් එක තියෙන ගිහිල්ලා. එතකොට කාය විවේකියාවට චිත්ත විවේකයක් නෑ. එතකොට දැන් භික්ෂුව දන්නවා කාය විවේකෙත් හදාගෙන කැලේකට ගිහිල්ලා භාවනා එක අරමුණක් අරගෙන ඒ අරමුණ තුළ චිත්ත විවේකෙත් පුරුදු කරනවා. මනස පිනවනවා කියනකොට කාය විවේකයෙන් විතරක්ම බෑ මේ මනස පිනවන්න චිත්ත විවේකය වෙන. හිතට විවේකෙන්නේ ඇලෙන ගැටන අරමුණු වලින් හිත ඈත් කරලා හිත නිවෙන අරමුණක පවත්වනකොට. එතකොට ඒ අරමුණේ පවත්වනකොට තමයි හිත මනස පිනවන්නේ. ඉතින් මිනිස්සු බාහිර ලෝකයේ නිකන් ওই ට්‍රිප් එකක් ගියාට මනස පිනවන්නේ ඒකත් තෙහෙට්ටුවක්. බලන්නකෝ ඒ තෙහෙට්ටුව කොහොමද කියලා ට්‍රිප් එකක් ගියාම කොච්චර ගියුවත් ওই ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මහා තෙහෙට්ටුවක්. සමහරවිට ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා විවේක ගන්නවා. එක්ක කොහේ හරි ගිහිල්ලා ආයි දවස් දෙකක් ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා නිදහසන්න විවේක ගන්නවා මේ ඇඟට පතර අමාරුයි කියනවා එක්ක ඩාන්ස් කරලා එක එක දේ කරලා දැන් මේ ට්‍රිප් එක ගිහින් හැබැයි ඇවිල්ලා රෙස්ට් කරන්න ඕනේ දවසක් විතර. ඉතින් පින්වත්නි විවේකයක් අසුර කරන්න ආයි මොකටද වෙලා රෙස්ට් කරන්නේ? කියන්නේ තෙහෙට්ටුවක් හින්දානේ රෙස්ට් කරන්නේ. ඒතර මේ මනස පිනවලා නැහැ. අපි මනස පිනවනවා කියන්නේ සැබවින්ම මනස පුළුවන් තරම් පින්වත්නි විසිරෙන එකෙන් අඩු කරන එක. චිත්ත විවේක කියන එක. එතකොට ඔන්න මනස පිනවනවා වගේම කියනවා හාසං ජනේති ගරුකං කරෝති ලස්සන කාරණා ටිකක් කියන මෙතෙන්දී මේ සතුට උපද්දනෝ ලෝකයාට මහත්ඵල මහානිසංස වෙන විදිහට තමන් හැසිරෙනවා එතෙන්දී. ඒ මේ ඔක්කොම විවේකයේ ලක්ෂණ. ලෝකයාට යම්කිසි ලාභයක් උපදිනවා මේකෙන්. අපි දන්නවා විවේකීව වාසය කරන භික්ෂුවක් සංසුන් හිතක් පවත්වන භික්ෂුවකට දාන ටිකක් දෙන එක උනත් ලෝකයාට මහ ලොකු දෙයක්. මේවා තී මේවා මේ විවේක ඇසුරු කරනකොට ලැබෙන ලාභ පින්වත්නි. ඉතින් ඒ වගේම ලාභං උප්පාදේති. ලාභය උපද්දනවා. ලාභය උපද්දනවා කියන්නේ පින්වත්නි මම ඒක ඔබට මේ ඊළඟ එකත් එක්ක විස්තර කරන්නම්. සංකාරං සභාවං දස්සේති. ලෝකයාගේ নমස්කාරය ඇති කරනවා. ලාභය උපද්දනවා කියන්නේ විවේකයේ ඒක එකකට කරදර විවේකයේ අසුරු කරන භික්ෂුවට මිනිස්සු දන්පැන් පූජා කරන්න ඇත්තටම කැමතියි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ස්වභාවයක් තමයි පින්ඩපාත වැඩන භික්ෂුවක් අන්න අර ස්වාමීන් වහන්සේ කැලෑවක ඉන්නේ කියනකොට ඒ ස්වාමීන් වහන්සේට දන් දෙන්න පොරකාගෙන යන්න කැමතියි මිනිස්සු. අපිට මතකයි දැන් ඔය පහුගිය දවස්වල මේ ආයුෂ අතහැරපු කැලේ හිටපු ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේට කොහෙට හරි තැනකට වැඩියොත් එම් ස්වාමීන් වහන්සේලා පවා දාන ටිකක් පූජා කරන්න උන්වහන්සේට නිකම් පොඩි දෙයක් කර ගිලම්පසක් කර පූජා කරගන්න බෙහෙත් චුට්ටක් කර පූජා කරගන්න කියලා හරි කැමතියි ඉතින් සාමාන්‍ය දැන් මේ මිනිස්සු අතරේ ඉන්න හාමුදුරුවෝ ගැන ඔබ දන්නවා මේ මිනිස්සුන්ට අර අනේ මට සංසට බෙහෙත් චුට්ටක් පූජා කරගන්න ඕන කොහොම හරි ගිලම්පස පූජා කරගන්න ඕන කියලා එහෙම එකක් ලොකුවට දකින්න නෑ නේ පින්වත්නි හැබැයි කැලේක හොඳට වීරියවන්තව විවේකීව බණ භාවනා කරපු සන්නස නමකට ඔය දැන් සමාජේ ලාභ සත්කාර හොය හොය යනවා ඒකයි විවේක ඇසුරු කරන්නේ නැති භික්ෂුව ලාභ සත්කාර පස්සෙන් යනවා. ලාභ සත්කාර හොය හොය යනවා. ලාභ සත්කාර ඉල්ල ඉල්ල යනවා. හැබැයි අර භික්ෂුව පාඩුවේ ලාභ සත්කාර අතහැරලා යනවා. ඒ භික්ෂුවගේ පස්සෙන් ලාභ සත්කාර එලෝගෙන එනවා. ලාභ සත්කාර එනවා පස්සෙන් අනේ මාව ගන්නකෝ ගන්නකෝ කියලා. ඒ භික්ෂුවට ඒකින් කි වැඩන්නේ භික්ෂුව අතහැරලා යනවා. ඒකයි ලාභ සත්කාර පස්සෙන් භික්ෂුව යනවාද භික්ෂුව පස්සෙන් ලාභ සත්කාර එනවාද කියන දෙකේදී විවේක ඇසුරු කරන භික්ෂුව පස්සෙන් ලාභ සත්කාර එනවා. ලාභ උපද්දනවා. ලෝකයාගේ নমස්කාරයට පත් වෙනවා පින්වත්නි. ඉතින් මේ ලක්ෂණ අතර ඊට පස්සේ කියනවා චිත්සිතේ ප්‍රීතිය උපද්දනවා. පීතිං පාපේති. ප්‍රීතිය උපද්දනවා. මේ निराமிස ප්‍රීතිය මේ කියන්නේ. ප්‍රීති සම්බොජ්ජංගයක් විදිහට ඔබ දන්නවා ප්‍රීතිය සම්බෝධි අංගයක්. මෙන්න මේ ප්‍රීතිය උපද්දන්න විවේක ඇසුරු කරන කෙනෙකුට පුළුවන් ආනිසංශයක් විදිහට එතකොට හිත ප්‍රබෝධමත් කරනවා පාමොජ්ජං කරෝති ප්‍රීතියයි ප්‍රමෝදයයි හිතට ප්‍රබෝධය ඇති කරනවා වගේම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දකිනවා එතකොට දැන් ඔන්න ලාභං උපද්දේති නමස්සියං කරෝති নমස්කාරයට මිනිසුන්ගේ දකින තැන මිනිසුන්ට මතක් වුණත් নমස්කාරයටනේ හිතපත් වෙන්නේ මිනිසුන්ගෙන් নমස්කාර ලබනවා එතකොට මේ ප්‍රීතිං පාපේති ප්‍රීතිය උපදිනවා ප්‍රමෝදේ උපදිනවා සංකාරං ස්වභාවං දස්සේති සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දකිනවා සංස්කාරවල අනිත්‍ය ස්වභාවය වුණත් විවේකයෙන් ඉන්න භික්ෂුවට හොඳට දකින්න පුළුවන් බවං පටිසන්ධින් උද්ඝාටේති මේ බව ප්‍රතිසන්ධි බිඳිනෝ නැවත නැවත උපදින ගමන කර්ම සකස් යන ගමන බිඳලා දාන්න උදව් වෙනවා පින්වත්නි මේ විවේකය ඊට පස්සේ කියනවා සබ්බසාමඤ්ඤං දේති ඇත්තටම සියලු ශ්‍රමණ ගුණ ඇති කරනවා ශ්‍රම වික්ෂුවකට තියෙනවන ශ්‍රමණ ගුණ සියල්ලම විවේක ඇසුරු කරද්දී ලැබෙන ඒ තමයි 28 වෙනි ගුණය කියන ඉමේකෝ මහරජ අට්ඨවිසති පටිසල්ලාන ගුණ මෙන්න මේවා තමයි මහරජතුමනි විවේක ඇසුරු කරන මේ කෙනෙකුට තියෙන පටිසල්ලානේ තියෙන ගුණ විවේකයේ තියෙන ගුණ 28 අට්ඨවිසති ඔන්න ගුණ 28ක් කිව්වා එතකොට යේ ගුණේ සමනුපස්සන්තා තථාගතා පටිසල්ලාණං සේවಂತಿ තථාගතයන් වහන්සේත් ඔන්න ඔය මේ වටින ಗುಣ දකිමින් තමයි උන්වහන්සේලා විවේකයේ ශ්‍රේ සේවනය කරන්නේ. දැන් උන්වහන්සේලාට ඔතන කියන ಗುಣවල රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහ දුරු කරන්න, මාන දුරු කරන්න ඒව ඕනේ නැහැ. දුරු කරලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේලාට ඒ තුළ ලැබෙන ප්‍රීති ප්‍රමෝදේ ඒ ඒ තියෙන විවේක සිතක තියෙන විවිධ බුදු කෙනෙකුට උවමනා කරන දැන් බලන්න කුසීත බව දුරු කරනවා කියන ගුණහසට අවශ්‍ය නැහැ. වීරියක් උපද්ද ගන්න ඕනේ කියන එක ගුණහසට අවශ්‍ය නැහැ. හැබැයි පින්වත්නි අර ජනයාගෙන් ඈත් වීම තුළ ලැබෙන ප්‍රීතිය ප්‍රමෝදය කවදාකවත් ජනයා ඇසුරේ ලබන්න බෑ රහත් වෙච්ච කෙනෙකුටවත් බුදු කෙනෙකුටවත්. ඒක බුදවරු ස්වභාවයෙන්ම කොපමණ මහා ජනයා මැද වුණත් උන්වහන්සේලාගේ හිත විවේකයි. ඒක වනයේට වැඩියත් ජනයා අතර හිටියත් විවේකෙ විවේකේ. නමුත් ඔබ හිතන්නකෝ පින්වත්නි ජනයා අතරදි විවිධ දෙනා ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලින් උන්වහන්සේ තෙහෙට්ටුවටපත් වෙන්නේ හැබැයි උන්වහන්සේට මිනිස්සු ඇසුරේ මිනිස්සු ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර දන් දීදී මිනිස්සු නිතරම බැහැ දකිමින් ඉන්නවට වැඩිය විවේකයක් මිනිස්සුන්ගෙන් ඈත් වීම තුල ලැබෙනවා. කෙනෙකා කෙරෙහි කතා බහ කරමින් ඉන්නවට වඩා කතාවෙන් ඈත් වීම තුළ උන්වහන්සේලාට විවේකයක් ලැබෙනවා. ඉතින් මේ හැම ಗುಣ 28ක් විවේකයේ තුළ බුදවරු දකිනවා. අපි දකින්න ඕනේ මේ. දැන් මේ ඇත්තටම කොරෝනා කාලේ දැන් මම මේ වෙලාවෙත් දකින්නවා ධර්ම දේශන වස්සාන කාලේ හැමදාම රැට අවිවේකයිනේ. ඇත්තටම දැන් මේ දේශන අවලංගු කරලා තියෙන්නේ මේ රාත්‍රී දේශන දැන් විහාරස්ථානවල රට පුරා තැන් තැන්වල වඩින. ඒ නිසා එකාතකට හරිය විවේකයක් තියෙනවා. ඒ විවේකයේ සුවය ටික ටික දැනෙනවා දැන් මෙහෙම මේ විවේක එනකොට මේ කොරෝනාට පින් සිද්ධ වෙන්න. කොරෝනා කියන එක ඇත්තටම හානියක් තමයි. හැබැයි මේ කොරෝනා ඉඳ පින්වත්නි නොලැබෙන විවේකයක් ලැබිලා තියෙනවා භික්ෂුවක් වශයෙන් ධර්ම ප්‍රචාරය යන භික්ෂුවක් වශයෙන්. ඉතින් මේ විවේකේ දැනෙනකොට අනේ මේ වගේ විවේක හැමදාම තියෙනවා නම් කියන එක දැනෙන තරමට ඒ සුවයක් එතන තියෙනවා. ඒක ගියේ ඔබට අමාරුයි. හැබැයි පින්වත්නි ගැටෙන්න එපා ලැබෙන විවේකෙන්. ඇඳගෙන ඉරි දාලා හරි මොනවා හරි ඔබට තියෙනවනම් යම්කිසි අර ඈත්වලා මිනිසුන්ගෙන් ඈත්වලා ගමන් බිමන් ඈත් කරලා ඉන්න කියලා ඒක ප්‍රයෝජන ගන්න හිත දියුණු වීම පිණිසම ඔබ හැම දිනාටම මේ විවේකයේ ಗುಣ 28 හිතේ පවත්වගෙන විවේකයට හිත කැමැත්ත ඇති කරගෙන විවේකයටම හිත අලවගෙන වාසය කරන්න මේ උතුම් අනුශාසනයේ හේතු ආසනාව වේවා කියලා සියලු දෙනාට ආශිර්වාද කරනවා සාදු සාදු සාදු අද දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්තුන් විසින් මේ ධර්ම දාණයට සුපුරුදු විදියට දායකත්වයෙන් එකතු වෙන්නේ ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට සහායම මැතිණියට අධ්‍යක්ෂක මණ්ඩලය දූ දරුවන්ට සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම පවුලේ සියලු දෙනාට විශේෂයෙන්ම දශක ගණනාවක් ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවට දලු සපයපු සියලු දෙනාට පාරිභෝගික ජනතාවට සහ අපේ පින්වත් චමින්ද මහත්මයාගේ පින්කම් වලට නිතරම අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසට හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ආනිසංස ධර්මය ඒ ලුම්බිනි නිම්නයේ වාසය කරන සියලු දෙනාටත් නිත්‍ය ෆිල්ම් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සකල ලෝකවාසී සැමටත් ආයුරාරෝග්‍ය සැපත දෙලොව සුබසිත සාන්ත නිවන සුවය පිණිස ප්‍රාර්ථනා කරලා තිනවා. නිරන්තරයෙන්ම එතුමා හා එක්ව පින්කම් කරන දෙනියාය ලුම්බිනී සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටත් නිවන් සුවය නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සියලුම දෙනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. ඉතින් ධර්ම දානයේ කුසල ශක්තිය බලයෙන් රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් ධර්ම දේශනා සිදු කළ අපිටත් ඒ ඇත්තෝ ආශිර්වාද කරලා තියෙනවා පාරමී ගමනට මේ ශක්තියක් වේවා කියලා උසස් ගුණ ධර්ම සුවසේ සපුරාගෙන උතුම් පැතුම් පරිදි නිර්වාණ අවබෝධයට මේ පුණ්‍ය ශක්තියද හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඔබ හැම දිනාටම මෙපින් බලෙන් මෙලොව යහපත සැලසේවා, පරලොව සුගතිය සැලසේවා. පින්වත්නි, සංසාරගත සිහිපත් වෙන නොවන සියලු දෙනාගේම මියගිය ඥාතියොත් මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියෝද සතුට සිතින් දෙව්ලෝ සැනසෙත්වා සෝපත්වෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරන ගමන් නෙතෙෆෙම ආයතන අධිපතිතුමන් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් ඔබ සියලු දෙනාටත් ඒ වගේම දෙනියාය ලොම්බිනිතේ කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂක පින්වත් අපේ චමින්ද මහත්මයාට සහ ඒ බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ආශිර්වාද කරනවා ඔබ සියලු දෙනාම යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවෙම ලබත්වා කියලා ආශිර්වාද කරනවා සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් සියලුම පින් හේතු ආසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති සාදු සාදු සාදු සිත්නේ තසපුව ධර්මානුශාසනාව නිමාවටපත් වුණේ අපි කෙටි විරාමයක් අරගෙන සිතේ තසුපෝ ධර්ම සාකච්ඡාව තුළ තවත් ඒ ගුණයන් පිළිබඳව සිහිපත් කරමු. පෝෂණීය වන්දනීය වල්පොළ ගෞතම අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ දිගාසිරි ප්‍රාර්ථනා කරන උතුම් වූ කුසලයන් පාරමී ධර්මයක් මම ගෞතම සම්බුද්ධ ශාසනයේම නිවන් අවබෝධය පිණිසම වේවායි ප්‍රාර්ථනා කරමින් විරාමයක් සඳහා ශනිදා විසිටින තසුපුවෙන් අපි යොමු වෙනවා. වන් අපේ නැවතත් සෙනසුරාදා සිත්නෙත අසපුව සමග සම්බන්ධ වෙන්නේ සෙනසුරාදා සිත්නෙත අසපුවේ දෙවන පැය ධර්ම සාකච්ඡාවට යොමු වන මොහොත මම හිතන්නේ විවේකයේ පිළිබඳව ඔබ බලාපොරොත්තු වූ කාරණාවලට එහා ගිය සාමාන්‍ය විවේකයේ කියනකොට අපි නැවතිලා ඉන්න තැන සහ විවේකයේ අවශ්‍ය වන හේතු හඳුනා ගන්නට සහ අපි විවේකයේ කියලා හඳුනාගෙන තිබෙන දේවල් වල තිබෙන වරද නිර්වද්‍යතාවය ඇති කරගන්නට මේ දේශනාව විවහල් වෙනට ඇති විශේෂයෙන්ම කොවිඩ් වසංගතය ලංකාව පුරා ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත වෙන ස්වභාවයක් තිබෙන මොහොතක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාලික භාවය නැවත පැහැදිලි වෙනවා මේ කාරණාවල ධර්ම දේශනාව ආරම්භයේදීම මට හැඟුණේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දහම් කාරණා කොයි කාලයකට ගැලපෙනව නේද කියලා සහ අපි හිමිසුන් විදියට ඒ ධර්මය තිබිලා අර මණිකක් තිබුණත් කනාට මණික පයේ වැදුනත් ගාණක් නැහැ වගේ අපි හඳුනාගෙන නැතුව ගමන් කරන අවස්ථාවක් අපේ ජීවිතය තුල උදා කරගෙන තිබෙනවා. මෙච්චර බණහන රටක එහි ප්‍රතිඵල නැත්තේ ඇයි කියලා අපිට අහන්න වෙලා තිබෙනේ නිසාමයි. වැරද්ද තියෙන්නේ බණවලවත් දේශනාවල ස්වභාවය මතවත් බුදුරජාණන් වහන්සේ මතවත් කියන කාරණාවට එහා ගිහිල්ලා අපිට හිතන්නට ඕන කාරණාව අපි තුල තියෙන වැරද්ද කොහොමද? ඒ නිසා මේ දේශනාව හොඳින් අහපු අයට හොඳ අවබෝධයක් ලබා ගන්නටත්, හොඳින් අහපු අයට ජීවිතේ හඳුනා ගන්නටත්, ප්‍රශ්න ගැටලු හමුවේ වික්ෂිප්ත වන හිත යම් තැනක ඒකාග්‍ර කර ගන්නටත් හොඳ අවස්ථාවක් උදා වුණා. ධර්ම සාකච්ඡාවේ අපි තවත් ඒ වගේම වටින දේවල් ධර්මානුකූලව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන මොහොතේ නැවත වහරයක් සෙනසුරාදා සිට්නේ දසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබන බොහොම ගෞරවයෙන් අවසරයි ස්වාමීන් වහන්සේ අපේ හැමදෙරෝනේ අපි සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ මා ඔබ වහන්සේට ආරාධනා කරන්නේ විවේකය පිළිබඳව ඔබ වහන්සේ විග්‍රහ කළ අවසාන හරියට හරි වැදගත් කාරණා කිහිපයක් හැබැයි මට හිතෙනවා තව ටිකක් ඒක විග්‍රහාත්මකව විස්තර කරගත්තොත් හොඳයි කියලා. ඒ නිසාම ඔබ වහන්සේට ආරාධනා කරන විවේකය කියන එක අපිට සරලාර්ථයෙන්ම පහදලා දෙන්න අපේ හැමෝටම. දැන් අර ඔබ වහන්සේ කිව්වා වගේ සමහර දැන් අපි හිතාගෙන ඉන්නේ අපේ ජීවිතය තුළ මොකක් හරි තමන් ප්‍රිය දෙයක් කිරීම විවේකය කියලා. සමහරවල් ටීවී එක බලන එකත් අපි හිතන්නේ විවේකය කියලා. මම එහෙම පහුගිය කාලේ මම හිතට හරි අස්වැසිල්ලක් ලැබුණා කියලා ටීවී එක බලනවා. මේක තමයි විවේකය කියලා හිතින් හදාගෙන ඉන්න අපි හදාගෙන ඉන්න තැන. සහ අපි ට්‍රිප් එකක් යනවා. ඒ වගේ තැන්වල තමයි අපි විවේකී කියලා හඳුනාගෙන තිබෙන්නේ. අර ඔබවහන්සේ වගේ ට්‍රිප් එකක් යනකොට මාර සතුටින් යන අපි ගිහින් එනකොට වැටිච්ච වැටිච්ච තැන්වල නිදි එනවා අනේ. සමහරවිට ඩ්‍රයිවර් විතරයි ඇහැරිලා එන්නේ. නැත්නම් අපි පදවගෙන එන කෙනා විතරයි ඇහැරිලා එන්නේ. එහෙම මට්ටමක් තිබෙන්නේ නේද? මැරිලා වගේ. මැරිලා වගේ. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරන සාකච්ඡාවේ ප්‍රවේශය එතනින් ලබා ගන්නට. හොඳයි වර්ණ ඇත්තටම දැන් අපි දේශනාවේ සමහර කාරණාවලදී දීර්ඝව කතා කරන්න ඉඩක් නැහැ. අපි අර කාරණා 28ක් ඇත්තටම තිබ්බා. කාරණා ටික නිකන් උඩින් පල්ලෙන් කතා කරා වගේ තමයි. මොකද මේකේ එක එක විස්තර කරන්න වෙනම වෙනම කාලය ගන්න බැරි තරම් මේවා බෙද බෙද බෙද බෙද ධර්මයේ තුල හරි ලස්සනට විස්තර කරනවරන. එහෙමයි. දැන් කොටින්ම විවේක කියන වචනේ ගත්තොත් එහෙම විවේක තුනක් තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. එහෙමයි. එතකොට මේ විවේකයකට කියන එකට හොඳම අර්ථකථනය එන්න මේ කාරණා තුන ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මිනිස්සු ඒ ඔබ කිව්වා වගේ විවේකය ඇසුරු කරන්න කියලා සමහර ලාවට ඒ කිව්වා හා සමානව ටීවී එක බලාගෙන ඉන්නවා. අද ටිකක් ගෙදර විවේකයෙන් ඉන්න. දැන් සමහර වරණ පොයේ දවසට විවේකයක් හම්බුණා කියලා ඉතින් ට්‍රිප් එකක් යනවා. ඒ කට්ටිය කොහේ හරි කට්ටියකට එකතු වෙලා මොන හරි සින්දුවක් කියාගෙන නටලා එහෙම තමයි ඒගොල්ලෝ විවේකී දකින්නේ. ඇත්තටම මේ විවේකයේ හරියටම විවේකී වෙන්න නම් කාය විවේකයට හා ගිය ඊතුරු කාරණාත් එකතු වෙන්න ඕනේ. එහෙමයි. වර්ණ මෙතන කායිකව බාහිරින් වැඩ කටයුතු අඩු කර ගැනීම ආදීන් ලබා ගන්න කාය විවේකයට හිත සම්පූර්ණ වෙන්න මේක කොච්චර කිව්වත් බාහිරට වැඩිය මේක හිතින් නිදින්නේ මිනිස්සු මොන මොන දෙයින් උනත් විවේකයේ එකතු කරගෙන බලන්නේ හිතින් ඒක අත්දකින්න හිතින් විඳින්න. ඔව්. ඒතකොට හිතට මාර සැනසෙල්ලක් කියන්නේ කන්දකට නැග. ඔව්. කියන්නේ හිතේටනේ දැන් මේක දැන් කන් අදින් හුලම් පාරක් දැනුණා සමහරු කියනවා. හිතට හරි සැනසෙල්ලක් කියනවා. ඒතර මේගොල්ලෝ මේ මොන මේ නැටුන් නැටුව මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ හිත සනසවන්න. ඔව්. එතකොට දැන් මේ හිතට සැනසෙල්ල එන්න නම් කාය විවේකයට නෙමෙයි ඒක දෙන්න පුළුවන් හරියට චිත්ත විවේකයට. <laughs> මොකද දැන් අපි කාය වේකී කියලා හිතන ඔය ජනයාගෙන් ඇත්තනේ කියේදී දැන් බැලුවොත් එහෙම රහතන් වහන්සේලා මහා ජනයා මැද්දේ උනත් චිත්ත විවේකී අසුරු කරනවා. ඒ කියන්නේ මෙතන තැන නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ හිත. ඔව් හිත. එතකොට හිතට ඇලෙන ගැටෙන අරමුණු වලින් හිත ඈත් කරන තැන තමයි මේ චිත්ත විවේකය කියන්නේ. දැන් හිතන්නකෝ ටීවී එක බලාගෙන ඉන්නකොට කොහින්ද දැන් කාය විවේකී කියලා වැඩ අත් දෙක පැත්තකට දාගෙන අත් දෙකත් බැඳගෙන කකුල් දෙකත් එක තැනකට තියාගෙන වාඩි වෙලා ඉන්නවා දැන් හිතයි කාය වේක කියලා. හැබැයි අර ටීවී එකේ යන යන ඒවට හිත ඇලෙනවා, ගැටෙනවා, ඒ හිත එහෙට විසිරෙනවා, මෙහෙට විසිරෙනවා, චිත්ත විවේකයක් නැහැ. එතකොට හිත ඒකාග්‍ර කරගන්න පුළුවන් අරමුණක් තුල හිත দমনය කරන්න යක් කටයුතු කරන තැන තමයි චිත්ත විවේකයක් කියන්නේ. සිතට විවේකයක් දෙන්නේ. එහෙමයි. ඔය විවේකේ තාවුත් තමයි උපදි විවේක කියන්නේ. කෙලෙස් වලින් හිත මේ අවිවේකයිනේ. එහෙමයි. අකුසල් අරමුණු, රාග අරමුණු, දේශ අරමුණු, මෝහ අරමුණු එක්ක හිත පිරিলা නම් එතන තියෙන උපදී අවිවේකයක්. කෙලෙස් වල අවිවේකයක්. එහෙනම් අපි මේ යාළුවෝ යඹ යාළුවෝ කියලා වරද්දාගත්තා වගේ තමයි. අන්න හරි. එතකොට හිතේ දැන් අවසානයේ කාය විවේකේ කුමක් සඳහාද කියලා හුවොත් එහෙම කියන්නේ චිත්ත විවේකේ උදෙසා. ඔව්. ඒතර චිත්ත විවේකේ කුමක් උදෙසාද කියලා හුවොත් කියන්න තියෙන උපති විවේකේ උදෙසා. අවසාන ප්‍රතිඵල වෙන්න ඕනේ කොහෙන් ගියත් උපදි විවේකේ කියන එක. ඒ කියන්නේ කැලැත්තන අකුසල් එක එක කෙලෙස් අරමුණු වලින් තියෙන අවිවේකීකමෙන් හිත ඈත් කරන තැන. එතන ටීවී එකක් බලුවා කියලා කෙලෙස් අරමුණෙන් හිත ඈත් වෙලා නැහැ. ට්‍රිප් එකක් ගිහිල්ලා යාළුවොත් එක්ක බීලා නටලා සින්දු කියලා ඒ ඒ ඒක තුල උපදි විවේකයක් වෙලා නැහැ. ඒ නිසා යා මොන කැලේට ගියත් මොන ට්‍රිප් එක ගියත් අවසානයේ මැරිලා වගේ තිහිට්ටු වෙලා ඇඟටත් අමාරුයි හිතටත් නිකන් පණ නැහැ. උහි ඇවිල්ලා දැන් අර ට්‍රිප් එක යන්න <laughs> සීමාට දානවා දවස් දෙක. ඇවිල්ලා දානවා. දැන් මට මතක වෙනවා සාමාන්‍ය ට්‍රිප් එක නෑ මේ එනකොට හායි කියාගෙන බස් එකට නගින්නේ. හරි හරි ප්‍රබෝධයෙන්. ඔව්. හරි ප්‍රබෝධයෙන් එලා නගින්නේ. බස් එකෙන් ට්‍රිප් එක ඉවරලා බහැලා යන්නේ කොහොමද? යන්නම් කියා ගන්න පණ නැහැ. පාන් කියා ගන්න පණ බෑග් එක උස්ස යන්නේ තමාරුවෙන් ගෙනාපු බෑග් එක. ගේනකොට ගෙනාපු අර හරි ෆිට් එකෙන් වගේ ගෙනාපු කරේ දාගෙන ආපු බෑග් එක ට්‍රිප් එක ඉවර වෙලා ගෙනියන්නේ අමාරුවෙන් නම් ඉතින් කෝල් විවේකයක් ලැබලා හිතට දීලා නැහනේ හරි ඒ මම අත්දැක්කා මේ දැන් ඔය දඹදිව වන්දනාව වෙනනේ අපේ ට්‍රැවල් net ආයතනය දඹදිව වන්දනාව එක්කන් කියන්නේ පහුගිය කාලෙම මේ කොරෝනා ප්‍රශ්නෙට කලින් හැබැයි ඒ ගිය අය එනකොටත් පුදුම සතුටකින් ආවා ඒක අන්න දැන් ඔන්න හොඳ උදාහරණයක්. දැන් ඇයි දැන් එතනදී උනත් සමහරු නම් දමදේව ගිහිල්ලා අර මේ සාරි කඩයි <laughs> නේද වලලු කඩයි දකින්නකොට වරන උපදි විවේකවත් චිත්ත විවේකවත් මොකක්වත් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් වරුණ බුද්ධ ගයාව දකින්නකොට කුසිනාරාවට යනකොට සවැත් නුවරට යනකොට හැම තැනදීම බුදු ගුණ සිහි කරගෙන ධර්මයේ තුල හිත ගෙනිච්චනම් ඔන්න යාට අර සාමාන්‍ය දිනදා ජීවිතයේ ගෙනිච්ච දවස් ගාන ඇතුළේ තියෙච්ච අවිවේකීකම නැහැ. යම්කිසි හොඳ කාය විවේකයක් ලැබෙනවා අර දවස් ටික. සතියක් කියමු. ඒ සතිය දැන් සමහරවිට මට මතකයි කිලෝමීටර් 300 400 යන එක දවසේ. එහෙමයි. දුර. හැබැයි කොච්චර ගමනේ ගියත් බුදු ගුණ එහෙම සිහි කරගෙන හොඳට ධර්මයේ යන කෙනා අපි එහෙමයි දැකලා තියෙනවා හරි ප්‍රබෝධයෙන් hina වෙලා හරි සතුටින් ඉන්නේ. අපේ හැමදෙන්නේ දැන් අපි අවුරුදු 20කට 30කට එහා බැලුවාම අපේ පැරණෝ කොච්චර දුර අටමස්ථාන වඳින්න ගියානේ කරත්තේ. සමහර අය ගියානේ පයි. සිරිපාදේ? සිරිපාදේ. ඒ කියන්නේ අර වහන්සේ කියන උපදි විවේකී අපේක්ෂාවෙන් ගිහිල්ලා ඒ සතුටත් එක්ක විවේකී ලැබිලා. විවේකී ලැබිලා. එතකොට දැන් මේ ඒ වන්දනාවේ ගියපු කෙනෙක් ඔය කාම අරමුණුත් එක්ක මේ සාරි සාරී අර කැමික ඔළුවේ තියාගෙන තිහිට්ටුවෙන් ඉන කෙනයි බුදුගුණ සීකරන් ගිය කෙනා ඒ ප්‍රබෝධෙන් හරීම නිකම් මේ මේ අර පිපිච්ච මලක් වගේම එනකොට පරවෙච්ච මලක් නෙමෙයි පිපිච්ච මලෙන් එනවා කියන්නේ ට්‍රිප් වල අනිත් එකනේ ට්‍රිප් එක යනකොට පිපිච්ච වල එද්දි පරවෙච්ච වල හරිද හරන වෙන්න ඕනේ අනිත් පැත්ත යද්දි පරවෙච්ච වල එනකොට පිපිලා යනකොට එතකොට මේ විවේක කියන එක ඇත්තටම ලෝකයාට හොඳම අර්ථකථන දීලා තියෙන භාග්‍යතුන් වහන්සේ අපි සාමාන්‍යයෙන් දැන් ඔය රිට්‍රීට් කියන එකත් ඒකටම තමයි පාවිච්චි කරන්නේ මේ අපි නිවාසික පුහුණුවකදී වුණත් කරන්නේ විවේකයේ දැන් දුරකතන පවා ඇත් කරනවා මොකද මේ දුරකතනේ පවා කාය විවේකය කොච්චර ලැබුවත් වැඩක් නෑ මේ එක තැනකට ඇවිල්ලා චිත්ත විවේකෙත් නැති කරන දුරකතනේ උපදි විවේකෙත් නැති කරන දුරකතනේ. එතකොට දුරකතනේ බව වඩ පැත්තකට දැම්මට පස්සේ හරි පුදුම විදිහට හිතට ඒකාග්‍ර අරමුණු දීලා සිහිය පුරුදු කරන්න පුළුවන් අරමුණු දීලා හිත අර ඇලෙන ගැටෙන කෙලෙස් අරමුණු වලින් පුළුවන් තරම් ඈත් කරන්න පුළුවන් මේ දුරකතනේ හරහා වුණත් එන අරමුණු අයින් කර ගැනීම තුළ. එහෙමයි. ඉතින් මට මේ දැන් ඔය පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ අර පරේෂණයකින් හොයාගත්ත මේ සාමාන්‍යයෙන් මුදල් නෝට්ටු වල සහ දුරකථනයේ තියෙන තිරය මත දවස් 28ක කාලයක් කොරෝනා මේ වෛරස් එක තියෙනවා කියලා. එවට ස්ක්‍රීන් එකේම ස්ක්‍රීන් එකයි සාලි කොළවලයි දවස් 28ක් ඒගොල්ලෝ පරේෂණ කරලා තියෙනවා මේ දවස් 28ත් වෙනගෙන මාසයක් තිස්සේ තියෙනවා. කියන්නේ කොරෝනා ආසාදිත වෙච්ච කෙනෙක් අල්ලපු සල්ලි කොලයා මාසයකට කිට්ටු වෙලා තව කෙනෙකුගේ අතට ආවත් ඒ කෙනාටත් ඒක ආසාදනය වෙන්න පුළුවන් නේද? ඉතින් එතකොට දැන් භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ මුදල් පරිහරණෙත් අතෑරලා ඒ ඉන්න විවේකයේ ඇත්තටම දුන්න පරිසරය හරියටම භාවිතා කරනකොට මට හිතුනේ දැන් අදටත් මුදල් පරිහරණ නොකරන ස්වාමීන් වහන්සේලා බොහෝ වැඩ ඉන්නවා අනේ මේ ස්වාමීන් වහන්සේලා ওই සල්ලි වල අල්ලන්න යන්නේ නැහෙනේ දැන් ලෝකයාම මේ මේ මුදල් නෝට්ටුව ඇල්ලීම නිසා ආසාදිතය වෙලා මේ ජීවිතය හානි වුණත් අර මුදල් පරිහරණයක් නැතුව ඉන්න ස්වාමීන් වහන්සේට එතනත් රැකවරණයක් නේද උන්වහන්සේ වහනේට වෙලා සල්ලි පරිහරණයක් නැහැ ෆෝන් එකේ ස්ක්‍රීන් එක තුල දවස් 28නේ මාස 28ක් තිබ්බත් උන්වහන්සේට ඒ ප්‍රශ්නෙත් නෑ. ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ දුන්න මාර්ගය තමයි ධර්මය අකාලික බවමයි පේන්නේ මේ. කරුණ ඒකමනේ මට ඔය ඒ ඕස්ට්‍රේලියාවේ පරිශ්‍රණය ඇහුණ ගමන් ටක් ගාලා මතක් වුණේ මොකද මේ ඒ අපිට දුරකත් අපි පැවිදි ජීවිතය තුළ අපිට දුරකතනයක් මුදල් පරිහරණයක් නැතුව මේ පැවිදි ජීවිතේ ගත කරන්න ගුරු ස්වාමීන් වහන්සේලා දුන්න උපදේශය ඇතුලේ අපි අත්දැකලා තියෙනවා ඒ සුවය. ඒ සුවය මුදලක් පරිහරණය කරන්න ගියාට පස්සේ ඒ සුවය නැති වෙන හැටිත් දකින්න. එහෙමයි. එතකොට මේ දුරකථනය පරිහරණය නොකර අවුරුදු ගණන් ඉන්නකොට තියෙච්ච සුවයක් දකින්න. ඒ දුරගතනේ පාවිච්චි කරන්න ගත්තට පස්සේ සුවේ නැති වෙච්ච හැටිත් දකිනවා. ඉතින් මේ සියල්ල දකිනකොට මතක් වෙනවා අනේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම ඉන්න කියලා කිව්ව මාර්ගයේ ඉන්නවනම් ඒක නේද අර අර හරියට වරණ අර අපි ගිය පාර දේශනාවේදී කිව්වේ මේ වඳුරු තාත්තා වඳුරු පැටවන්ට කියනවා කියලා මේ සීමාව පයින් එපා මේ සීමාව පැන්න තනතුරට ලක් වෙනවා කියලා. ඒතර දැන් මේ ලෝකයා මේ සීමාව පැන්න නිසා තමයි දැන් ගිහි ගෙදර ඉන්න කෙනාට මුදල් පරිහරණයෙන් ඈත් වෙන්න කියලා බුදුහාඳුරු කියලා නෑ. මේක මං කියන්නේ භික්ෂුවගේ පැත්තෙන්. අපි මට හිත ප්‍රවෘත්තිය මම මගේ පැත්තට ආදේශ කරගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ඉන්න කිව්ව ඉදිරියේ ඉන්න තැන මේ අනතුරු නෑ නේද කියන තැන අපිට ආදේශ කරගන්න. හැබැයි ගිහියන්ගේ පැත්තෙන් ගිහියත්තු දකින්නට ඕන දෙයක් තමයි මේ අපි සාමාන්‍යයෙන් Tamanට පුළුවන් පරිසරය තුළ තියාගත යුතු විවේකී කියන එක උනත් බලෙන් ඇති කරගන්න ඕන වරණ අවශ්‍යතාව වැඩි කරගෙන අවශ්‍යතාවයේ සපුරගන්න කරන විවිධ වෑයම් තුල අපි නිකම්ම අපේ තියෙන විවේකී නැති කරගන්න. ඒ කියන්නේ වහන්ස කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ බැලන්ස් කරගෙන මම හැමදේම කරනවා කියලා එහෙම මේක බැලන්ස් කරගෙන කරන්න බෑයිද? ඒ කියන්නේ අපි දුරකතනයත් අවශ්‍යතාවයේදී ප්‍රයෝගී කරගන්නවා. හැබැයි අර උපදි විවේකයේ කියන තැනට ඒක හානියක් කරගන්නෙත් නැහැ. මේක මේ බැලන්ස් කරගෙන එහෙම කරන්න පුළුවන්කමක් තිබෙනවද? වරුණ අය එක්තරා මේ මේ මේ අපි අඳුරන සිංහල බෙහෙත් වෛද්‍යවරියක් මට කියනවා ස්වාමීන් වහන්සේ දැන් එතුමිය දුරකථනය භාවිතා කරනවා. එයා මට කිව්වා සයින්හන්ස මේ එයා එයාගේ දුරකථන පෙන්වලා කියනවා මේ දුරකථනේ කිසිම සෝෂල් මීඩියා කිසිම ඇප් එකක් මොකුත් නැහැ කියලා. ඕන කෙනෙකුට ආරම්භවද කිසි දෙයක් මම පාවිච්චි කරන්නේ නැහැ කියලා. කියන්නේ Facebook හෝ YouTube හෝ අනම්මනම් කිසි දෙයක් මම පාවිච්චි කරන්නේ නැහැ කියලා. එහෙමයි. මෙයා මේකෙදි කියලා කියනවා අර ඒගොල්ලෝ අර ඕරා එක කියලා එකක් කතා කරනවනේ. මේ මේ තමන්ගේ ශරීරයේ තිබෙනා වූ යම් ශක්තියින් සම්බන්ධ කතාවක් වෙනවනේ. ඉතින් AI කියන එක විනාශ වෙනවායි කියලා. ඒකෙදී අපි ඇත්තටම ගත්ත මානසික ශක්තියක් තියෙනවා කෙනෙකුට ඒ මානසික ශක්තිය මේ ඇලීම් ගැටීම් ඇලීම් ගැටීම් බහුල වෙන්න බහුල වෙන උපදි විවේක නැති වෙනවනේ වරුණ මේ උපදි විවේක නැතිවීම තුළ ඇත්තටම අපි තුළ තියෙන මානසිකව උපදින ශක්තියක් තියෙනවා ඒ ශක්තිය බිඳෙනවා එතකොට දැන් අපි දුරකථනයේ තුල වුණත් අපි කොච්චර කිව්වත් සීමාව පනිනවා. ඒ කියන්නේ අපි ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්. ඇබ්බැහි වෙලා අන්න ඔබ ඉසලා Facebook, YouTube මේ මේ මේ සමාජ මාධ්‍ය හොයාගෙනමනේ අපි යන්නේ. දැන් අපිට ඉස්සර යම් තරමක් තිබුණා රූපවාහිනිය හෝ ගුවන්විදුලිය ගිහිල්ලා දාලා බලලා ආපහු කොහෙට හරි පිට වෙලා යන එතන මග හැරෙනවා. හැබැයි වර්තමානයේ එහෙම නෙමෙයි මේ දේ. මිනිස්සුන්ට මේකෙන් අයින් වෙන්න අමාරු තරමටම වැඳිලානේ. ඇත්තටම දැන් මේකේ අවශ්‍යතාවයක් කරගෙන දකිනවා. දැන් මම දැක්ක Facebook ආයතනයේ අධිපති නෝනත් එක්ක කුස්සියේ උයනකොට උයනවා දෙන්නත් එක්ක එකතු වෙලා නෝනා බඩු ගන්න කඩ යනකොට මෙයාත් කඩ යනවා නෝනත් එක්ක මේ ළමයාත් අරගෙන ඒගොල්ලෝ පාර්කයකට වෙලා විවේකී ගත කරනවා ඒගොල්ලෝ පාර්කයකට ගියාම මෙයා Facebook ලොක්ක අයිතිකාරයා හැබැයි මෙයා පාර්කයකටත් ගිහිල්ලා මේ නෝනත් එක්ක Facebook එකට වෙලා ෆෝන් එක ඔබ ඔබ බලනවා නෙමෙයි ඒ කියන්නේ අර ඔබ වහන්සේ ගිය සතියේ දේශනා කරපු වඳුරු උපමාව මෙන්න හොඳ අවස්ථාවක් මේක. ඒ කියන්නේ තමන් කරන්නේ මොකද්ද කියලා තමන්ට අවබෝධය නැති ගමන මේ අපි වැරදි චර්යාවනේ, වැරදි පරිහරණයනේ අපිට ලාම් ප්‍රශ්නයක් තියෙනවා. ඔය මම ඒ කිව්ව කාරණේ වුණතරන ලෝකයේ මිනිස්සු දන්නවා මාක් සකබර්ග් Facebook ආයතනයේ හිමිකරු. ඉතින් සකබර්ග්ගේ ජීවිතය කියවෙන හැටි මිනිස්සු දන්නවා. මිනිස්සු ලෝකයේ ප්‍රසිද්ධයි ඒක. එයා කියන්නේ යාගේ gederදී යා විඳින ජීවිතේ බිරිඳත් එක්ක gedara විඳින විවේකය එයා නැති කරගන්නේ කියනවා මේ මුහුණු පොතට වෙලා කාලෙකක. එතකොට දැන් එයා හදලා දුන්න මුහුණු පොතට වෙලා මිනිස්සු ගෙදර පෞල් ජීවිතයක් නැතුව බිරිඳත් එක්ක කතා බහ කරන්න තියෙන කාලෙදිත් දුරකථනයට වෙලා ඇත්තටම ලෝකයා මහා විනාශයකට ගිහිල්ලා තියෙනවා. දැන් ඒක අවශ්‍යතාවයක් කරගෙන මිනිස්සු ඒක දැන් ධර්මයේ හැසිරෙන කෙනත් ඒක ධර්මයේ පැත්තට හරවගෙන නෑ මම මේ Facebook ගිහිල්ලා ධර්ම කරුණු හොයනවා. එහෙමයි. ඒක වැරද්දක් නැද්ද එතකොට? ඒක තමයි දැන් අර මට අර නෝනගෙන් මම නිකන් කිව්වේ ඉතින් ඔබතුමිය දැන් ඔය සෝෂල් මීඩියා ඔක්කොම අයින් කරලා තියෙනවා කියන්නේ නමුත් ඉතින් සෝෂල් මීඩියා වල සමහර කෙනෙකුට ඕනනම් ධර්මයේ පරිහරණය කරන්න ওই විදිහට කටයුතු කරන්න පුළුවන් නේද කියලා. මේ මට මම දන්න උත්තරය කියන එක උත්තරේ නිකන් බලාපොරොත්තු වෙමයි හැබැයි. ඇත්තටම ඇය කියන්නේ දැන් ඔය මේ දුරකතන කියලා දෙයක් ලෝකේ හදාගත්ත නිසාද මේක අවශ්‍යතාවයක් කරගෙන තියෙනවා. හැබැයි අපිට නොතේරුණාට මේකෙන් වෙන හානිය පුංචි නෑ. දැන් ඔය මහා සෑයවල් ළඟ Wi-Fi පහසුකම් දෙනවයි කියලා මේ මම හිතන්නේ රෝම්බෙලිසෑගේ ආසන්නෙත් කොහේ Wi-Fi පහසුකමක් දීමක් සෝමාවතී ආසන්නෙ දීමක් වගේ මොන හරි කරලා තියෙනවා ඒ Wi-Fi තාක්ෂණය කියන එක ඇතුළේ වුණත් මේ සෑයක් වුණත් මිහිරි තලලා පුපුරවන්න තරම් මේ බලපෑමක් ඇති කරනවා මේ තාක්ෂණයේ කිරණ තරංග මේ වෙන්නේ. අපි හදකොට දුරකථනෙත් වරුණ අපිට නොහිතුවට මේ දැන් ධර්මයේ කියවන්න කියලා හරි කවන්නේ අපි මේ මේ අන්තර්ජාත මොනවද මේ අන්තර්ජාල පහසුකම් ලබාගෙන මේවා පරිහරණය කිරීම තුළ අපිට නොතේරුණාට අපි ඒකෙන් ධර්ම කරුණක් හිතට ගන්නවා හැබැයි හිත විනාශ කරන කිරණක් මේවා හරහා අපි එකතු කරගෙන තියෙනවා. දැන් ඔබ වහන්සේ කියන විදිහට ඒ කිරණ එකතු කරගන්නවා. දැන් මහා සෑය ගාවට ගිහිල්ලා මහා සෑය ළඟ වාඩි වෙලා ඒ දිහා බලාගෙන ඉන්න තියෙන සැනසීම. ඔව්. එතකොට ඒක නැති කරලා එතකොට මේ පහ මේ නිදහස් Wi-Fi කලාපයක් කළාට පස්සේ ඇති වෙලා තියෙනවා. ඔව් දැන් සමහර ඊට පස්සේ දැන් ඔය ගිහිල්ලා එතනත් ෆෝන් එකේ ෆෝන් එකේ ඉන්නේ. ඉතින් මේ අපිට නිදහසේ අවස්ථාවක් ලැබිලා තියෙනවා data යන්නෙත් නැහැ කියලා. එහෙම වෙනවා. අපේ ඇත්තටම මේ දැන් හිතන්න මේ මට හිතන්නේ කොරෝනත් එක්ක ගොඩාක් සමාජයට ආපස්සට හැරිලා හිතන්න දෙයක් පණිවිඩයක් දීලා තිනවරන මේක මේ මිනිස්සු මේව භයානකකමට ඔලුවට ගත්තේ නෑ මිනිස්සු හිතනවා ඔය නාකියම් බිරිසාවකගේ සාමාන්‍ය දෙයක් කියලා නමුත් සාමාන්‍ය දෙයකට වඩා මිනිසුන් යම්කිසි ඈත් කිරීමක් කරලා ඔය මාස්ක් එක දැමීම තුළම කතාබහ නිකම් අඩු කරලා වෙනදර නිකන් මේ යන යන්නේනකොට කොහොමද කියාගෙන ගිය මිනිස්සුන්ට නත් අද ඒ වචන ටිකත් හලලා දාලා වගේ මේ මාස්ක් එක ඇතුලේ නිකන් අර එකලා කිරීමක් හුදකලා කියන එක එකලා කිරීම කියන එක කියනවා මේ පැත්තකටලා තනි වෙන එක ඇතුලේ හුදකලාව තුළ මේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ඇවිල්ලා විවේකයේ ඇසුරනෝ ඉතින් අපිට මට හිතෙන්නේ මේ පරිසරය රැකගෙන අර වායු දූෂණ ආදී බොහෝ දේ තඩු වුණා පහුගිය කාලේ කර්මාන්ත ශාලා මේ වසා දැමීම තුළ. ඉතින් වාහන ගමනාගමනය අඩු වෙනවා දැන්. මේ මම දැන් ඇත්තටම වෙනදට පැය එකහමාරකින් විතර එන ගමනක් අදාව විනාඩි 39කින්. <laughs> හරි ඉක්මනින් එන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ වාහන හරියට දැන් පාරවල් ගොඩක් අඩු වෙලා. ඉතින් ඒ තුල අර වායු දූෂණය වෙලා ගොඩාක් පරිසරයට හානි වෙච්ච බොහෝ දේවල් වල ආපස්සට හරි ගැස්සෙනවානේ. ඒක භෞතිකව බාහිරින් ස්වභාව ධර්මයේ දේ කලයි. අපි දැන් මේ අනුශාසනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මනසටත් ඒ දේ කරන්න. අන්න හොඳ මේ ඒ කියන්නේ උපදි විවේකයේ ඇති කරන්න. ඔව්. චිත්ත විවේකයේ. අපි හඳුන්නේ දැන් ඇත්තටම කාර්යබහුල සමාජයක් කියලා අපි කියන්නේ කාර්යබහුලයි මිනිස්සු කරන වැඩ ප්‍රමාණය අධිකයි. එයාට හුස්මක් අටක් ගන්න වෙලාවක් නැහැ. මෙහෙම කියලානේ අපි කියන්නේ. එතකොට ඒ හිතේ වික්ෂිප්ත බවද හරි කලමනාකරණයක් හිත හරි කලමනාකරණයකට නතු කරලා නැති බවද පේන්නේ. මේ පවත්වාගෙන යන්නේ කෙසේද අපි මේ මේ தත්ත්වයෙන් මුදවාගෙන ඔබ වහන්සේ කියන ඔය චිත්ත විවේකයේ උපදි විවේකයේ මේ කාර්යබහුල කියන தත්වයෙන් මුදවා ගන්නට අපට හැකියාවක් තියෙනවද? වර්ණ මේ මම උඩ උදාහරණයක් කියන්නම්. ධර්මදේශකයන් වහන්සේ නමක් ඒ කියන්නේ අර ධර්ම මාධ්‍යවල ධර්ම දේශනාවලට ආදුනිකව තාම මේ මාධ්‍ය වලට වැඩි කාලයක් නැහැ වැඩම කරලා දේශන සිද්ධ කරන්න මේ එවැනි ස්වාමින්වහන්සේ නමක් ඇසුරු කරපු එක්තරා ස්වාමින්වහන්සේ නමක්. ඒ කියන්නේ අර ධර්මදේශකයන් වහන්සේව ඇසුරු කරපු ස්වාමින්වහන්සේ නමක්. පහුගිය දවස්වල මේ මා වැඩ ඉන්න ස්ථානෙට ටික කාලෙකට ඇවිල්ලා හිටියා බොන්ඩලසට. ඔව්. එතකොට උන්වහන්සේ දැන් අර මාධ්‍යයට ආගන්තුකව ආපු ස්වාමින්වහන්සේගේ ආරාමෙ ටික කාලයක් ඉඳලා මෙහෙට ආවේ. දැන් උන්වහන්සේ එතනයි මෙතන අතර පොඩි වෙනසක් දැකලා මට කියනවා සංස හරි පුදුමයි මේ දැන් අර ස්වාමින්වහන්සේ තාම මිනිස්සු දන්නව අඩුයි. හැබැයි උන්වහන්සේ ධර්ම දේශනයක් කරලාවත් කොයි වෙලාවෙත් මිනිස්සු එක්ක කතා කරනවා මිනිස්සු එනවා හොයාගෙන ප්‍රශ්න අහනවා සාකච්ඡා කරනවා හාමුදුරුවන්ට වෙලාවක් ඇත්තෙම නෑ. ඒ කියන්නේ ආරාමයට ආපු ටිකටත් මිනිස්සු මිනිස්සු මිනිස්සු පිරিলা. එක එක කෙනා එනවා, සැරින් සැර එනවා. මේ ගිලම්පසක් ගත්තත් ඔන්න කට්ටියක් ඇවිල්ලා කියනවා කතා කරනවා. එහෙමයි. එතකොට මේ උන්වහන්සේ මට කියන දැන් ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ඉන්නකොට මට පේනවා මේ එහෙම මේ මෙහි එච්චර එහෙම සෙනග ඇවිල්ලා නිතර ඔබ වහන්සේ මුණ ගැහෙන්න ප්‍රශ්න අහනවා ධර්ම සාකච්ඡා කරනවා දවස තිස්සෙම ඔබ වහන්සේ ආරාමේ ඉන්න වෙලාවල් වල ඒ විදිහට පිරිස හොගාලා මේ මෙතන නෑනේ එහෙම. ඇයි කියලා. වරුණ ඒතර උන්වහන්සේ කියනවා හැබැයි මම හොඳටම දන්නවා කියනවා අර සවින්හන්සේට වැඩිය ඔබ වහන්සේව දන්න මිනිස්සු ඉන්නවා. එතකොට මේ මිනිස්සු දැනගැනීම වැඩි වුණාම දැන් හරිනම් මම හිතුවේ අරහෙටත් වඩා විවරයක්ම නැතුව පෝලිං ගහලා මිනිස්සු ඉන්නවා ඇති කියලා. මොකද මේ මිනිස්සු නැති මොකද එහෙම හදාගත්තේ කොහොමද කියලා අහනවා. ඉතින් මම උන්වහන්සේට සීපත් කරලා දුන්නා අපි අර මේ මිනිස්සුන්ව මුණ ගැහෙන්න වෙනමම ශ්‍රාවක දිනේ කියලා වෙනම දිනයක් වෙන් කරලා පිළිවෙලක් හදලා තියෙනවා කියලා. එතකොට ධර්ම දේශන වලට ආරාධන කරන්න වෙන්න පුළුවන් දහම් ගැටලුවක් අහන්න වෙන්න පුළුවන් ඒවට මුණ ගැහෙන වෙනම දිනයක් වෙන් කරලා මේ කාටත් මුණ ගැහෙන්න අවශ්‍යතාවය ආපු හැම කෙනාටම කාර්යාලයට කතා කරපු සැනින් දෙන්නේ එක දවසක් අපි මාසේ තෝරගත්ත එක දිනයක් හෝ දෙකක් ඒ ඒක තමයි දෙන්නේ ඒත් ඒ දවසට වරන මම අනිවාර්යයෙන්ම පුටුවට වෙලාම ඒ දවසම ඒ අයගේ වෙනුවෙන් ඉන්නවා ඒ එච්චරයි එතනින් හැට අනිත් දවස් ටිකේ ආරාමයට ආපු පොඩි වෙලාව හරි අවිවේකී වෙලා නැහැ. හරීම නිදහසේ අනිත් ස්වාමිනාසලත් එක්ක කොහොමද කියලා විස්තර කතා බහ කරලා උන්වහන්සේලත් එක්ක ධර්ම සාකච්ඡා කරලා මේ අර දවස බොහොම සාමාන්‍ය විදිහට අපිට කිසිම කාර්යබහුලකමක් නැහැ කියලා දැනෙන විදිහට විවේකයක් ඇසුරු කරගන්න ලැබිලා තියෙනවා. එතකොට දැන් අතනදි වෙලා තියෙන්නේ අර ස්වාමින්වහන්සේ එවැනි ක්‍රමවේදයක් මුකුත් නැහැ. මිනිස්සු හැම තිස්සෙම බනවලට ආරාධනා කරන්නයි ප්‍රශ්න දහම් ගැටලු විසඳ ගන්නයි එක එකේවට කෝල් එකක් දෙනවා සයන්ස් මට චුට්ටක් හම්බෙන්න පුළුවන්ද? හා මහත්තයා මේ මේ උදේවරුේ කට්ටිය කරනකො මහත්තයා නැත්නම් දවල් වෙලා එන්නකො කී කී ඉතින් අර හැමෝටම වෙලා වදිනවා දවසේ කොයි වෙලාවෙත් සිරක පිරලා. ඒ සමහර කැමති කාර්යබහුලත්වයට. කැමති වගේම වරුණ දැන් මෙහෙම සමහරව ඇත්තටම අනේ පව් ඉතින් ධර්මදේශනයකට ආරාධනා කරන්න ඉන්න පුළුවන්ද කියලා අහනකොට හා එහෙනම් එන්නකො මහත්තයා මම දැන් ඉන්නවා කියලා කියන්නේ අර මිනිසයාට බෑ කියන්නත් බෑනේ නේද? එතකොට එතන අවංකවම අර මිනිසු කතා කරද්දී පව් මේ මිනිසු කියලා අනුකම්පාවක්. ඉතින් අපිත් ඒක දන්නවා. හැබැයි අපි අර දන්නවා මේක දැන් අධික පිරිසක් ඇසුරු කරන්න ගියාම තියෙන දවසම කතා කරලා කරලා විතර්ක වැඩි වෙනවා හිත වෙහෙසෙනවා වෙහෙසෙනකොට කොහොමද ධර්මදේශනයක්වත් කරන්න විවේකීව ඉතින් මේකට කලමනාකරණයක් වුණා ඉතින් ඕක තමයි හදාගත්තේ ඉතින් අර ස්වාමින් වහන්සේ අර දෙකේම අත්දැකීම ලැබපු ස්වාමින්වහන්සේ තේරුම් ගත්තා මේ ඕනම තැනක කාර්යබහුල කියන වැඩ කටයුතු මේ කිරීමට වඩා ඒක කලමනාකරණය කිරීම තමයි මේ විවේකී රැක ගන්න තියෙන හොඳම ක්‍රමය කියලා. දැන් ගිහියෝ සමහරලාට ඉතින් අනේ ස්වාමීන් වහන්සේලාට නම් ඉතින් මොන ප්‍රශ්නද දේශනාවක් කරනවා නම් එහෙම බොහොම සරල ලඝු තැනකින් බලනවා මේක අපි මේ ගිහි විදියට ජීවත් වෙනකොට ගිහි ජීවිතයක් ගත කරනකොට පවුල් ජීවිතයක් ගත කරනකොට ළමයි දරුමල්ලෝ මේගොල්ලොන් එක්ක කටයුතු කරනකොට ඔය කියන විදියට කළමනාකරණය කරගන්න කොහොමද තියෙන ඉඩ අවකාශය කියලා ඒක ඒතකොට අපි මිත්‍යාවක් තමන් ගෙදරක පවුලේ ඉන්න සමාජිකයෝ දෙතුන් දෙනෙක් වෙනුවෙන් වරුණ තමන් දැන් කාර්යබහුල වෙලා කටයුතු කරනවා වෙන්න පුළුවන් ඒ කාර්යබහුලත්වයට වඩා අපි දන්නවා දැන් බවුන් පැලැස්ස විතර 50 ගානක් ඉන්නව කට්ටිය. හරිද? ආයතන ඇතුලේ. එතකොට අපෙන් කියන වැටුප් ලබන සේවක පිරිසක් වෙනම ඉන්නවා. ආයතනයේ තුල සහාය දැන් මේ මේ ඒ ඒවායේ තියෙන පිරිසිදු කිරීම වෙන්න පුළුවන් රියදුරු අපි නෙවෙන වාහනේ පදවගෙන යන රියදුරෙක් ඉන්නවා. ඉතින් මේ අයගේ වැටුප් මේ දීමනා දීම් ආදී දේවල් තියෙනවා. එතකොට මේ හැම දෙයකම කාර්යාලීය කටයුතු තියෙනවා මේ හැම දෙයක්ම කළමනාකරණය කරගන්නකොට ස්වාමීන් වහන්සේලට නම් ඉතින් මොකද්ද කියන තැන නෙමෙයි අතරම දැන් වර්ණ සාමාන්‍යයෙන් සමාජය තුළ මොනවා හරි කරන කෙනෙක් මේ ඒවට යම්කිසි නිශ්චිත වැටුප් ලැබමින් කටයුතු කරනවා. අපි මේ සියල්ල කරද්දී වැටුප් ලැබීමක් කියලා හිතුත් නෑනේ නේද? ඒතර මිනිස්සු ශ්‍රද්ධාවෙන් දෙන දෙයකින් තමයි ඒකත් කළමනාකරණය කරගෙන සියලු අවශ්‍ය දේවල් සම්පූර්ණ දේවල් කරන්නේ දැන් ඇත්තටම බවුන් පැලැස්සේ ගත්තත් ශාන්ති නිකේතනෙ ගත්තත් ලයිට් බිලක් ගෙවන එක වුණත් මම මේ මිනිස්සු ශ්‍රද්ධාවෙන් දෙන මුදලකින් තමයි කරන්නේ ඒවා මේ නිශ්චිත කවුරුත් බාරගෙන නැහැ මේ මම සංඥාසෝ ටික බලන්නම් කියලා එතකොට මේ ඔය හැම වියහේදමක්මත් කරගන්නකොට එතනදී මේ අර පවුල් බරක් ඇතුළේ කෙනෙක් කෙනෙකුට තමන්ගේ පවුලේ සමාජිකයව හතර පහ දෙනා නඩත්තු කරන්න යන මේ බරට වඩා දෙයක් මෙතන අපිට නැත්තේ නෑ. හැබැයි ඒක බරක් කරගෙන නෑ. ඒක බරක් කරගෙන නැත්තේ ඇත්තම දන ධර්ම නිසා. ඒ කියන්නේ මගේ වයසේ ඉන්න යාළුවෝ ගත්තම මගේ වයසේ යාළුවෝ ඉන්නෝනේ. මගෙත් එක්ක පාසල් අවදී හිටපු පියාලට මේ අලුතෙන් කසාදයක් එහෙම බැලගෙන සමහරවිට දරුවෝ මල්ලෙක් ඉන්නවා. දැන් මේ මගේ සාමා මගේ පවුලේ මගේ මගේ වයස් මට්ටමේත් එක්ක මම බැලුවම එයාලා සියලු දෙනාට වඩා මේ ওই බාහිර බර කියන කොන්නම් මට තියෙන්න ඕනේ. ඒකට හැබැයි අර සියලු දෙනාට වැඩිය නිදහසක් විවේකයක් මම ඇසුරු කරනවා කියලා මම දන්නවා. ඒ ඇයට හිතට තියෙන බර භෞතික වශයෙන් හරිනම් හැදෙන්න ඕන දේවල් තියෙනවා. හැබැයි හදාගත්තේ නෑ බර. ඒ බර හදාගත්තේ නැතවරුණ දන්නව ධර්මයේ තුල අපිට තියෙන විවේකය අසුරු කරගත්තට පස්සේ විශේෂයෙන්ම ওই උපදි විවේකයෙන් රහතන් වහන්සේලා තමයි සැබෑම උපදි විවේකයේ අත්විඳින්නේ ওই උපදි විවේකය කියලා අපි කතා කොච්චර කතා කරත්. මොකද කොච්චර කොහොම කළත් වරුණ අසිහියට පැන්න තැනම කෙලෙස් වලින් අවිවේකී වෙනවා හිත. ඔව්. ඒකෙන් ගැලවීමක් නැහැ. ඒක ගැලවෙන්නේ රහතුන්ට උපදිවිවේකී තුලමන උන්වහන්සේලා හිත ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. කෙලෙස් නැහැනේ. කෙලෙස් නැහැ. ඉතින් දැන් අර කෙලෙස් එක්ක තමයි වරුණ බය කියන එක තියෙන්නේ. දැන් බලන්නකො මිනිසුන් ජීවත් වීමේ බය කියන එක නැද්ද? දැන් මේ කොරෝනාත් එක්ක ජීවත් වීම කියන බය නැද්ද මිනිසුන්ට? මේ බය ඔක්කොම තියෙන කෙලෙස් නිසා. ඒතර කෙලෙස් නැති උත්මයා ජීවත් වෙමි කියන බයක් නැහැ උන්වහන්සේලාට. එහෙමයි සර්. ඉතින් මට ගත්තොත් එහෙනම් අපි මාසයකට වරුණ මම මේ ගිහි ගෙදර ඉන්න අය හිතනවනේ හාමුදුරුවන්ට මොන ප්‍රශ්නද කියලා. දැන් ලක්ෂ 5කට 10කට අතර වියදමක් මාසෙක අනිවාර්ය වියදම් තියෙන ආයතනවල අපි වැඩ වැඩ කරන අය දැන් අපි හිතමුකෝ වාගෙනීම සේවය කරන දැන් රියදුරු මහත්තයා ගත්තොත් එහෙම කවුරු හරි සේවය කරන අය ඉන්නවා කියමුකෝ. ඒ ඉන්න කෙනෙක් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න බෑ. ඒගොල්ලන්ටත් දරුමල්ලෝ ඉන්නවා විවාහ වෙලා වෙලා ඉන්නව නේද? එතකොට කොරෝනාව කියලා අපි රට පිටරට ධර්ම දේශනයකට වැඩිය කියලා හෝ මේ දේවල් නවතින්නේ නැහැ. මට මතකයි ගල්ලිගම ඥානදීප ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේගේ සීල සුවාරණ සහ ඒ හැම කටයුත්තකදීම මට මතකයි හාමුදුරුවෝ කියන ලක්ෂ 50කට විතර ආසන්න මාසික වියදම් තිබුණා කියලා. ඉතින් ඒව කළමනාකරණයක් කරගන්න තැන තමයි බර කියන එකෙන් ඈත් වෙන්නේ. එහෙමයි. එතකොට සාමාන්‍ය සමාජ මිනිස්සුන්ට හිතේ හාමුදුරුවෝ ඉතින් ওই දේශනයක් කරා ගියා ඉතින් විවේකින් හිටියා කියලා. නෑ. බරක් ඉන්නේ හැම වෙලාවෙම කෙලෙස් එක්කයි. බර කියන්නේම කෙලෙස්. එතකොට කෙලෙස් වලින් හිත ඈත් කරගත්ත තැන මේ කලමනාකරණය කරගන්න අවශ්‍ය කරන සිතුවිලි එනවා. මේක මෙහෙම මෙහෙම කලමනාකරණය කරගත්තයි කියලා. ඒ සිතුවිලි තුළ බරක් නැති කරනවා. එහෙමයි. දැන් මම කියන එක තේරෙනවද? කියන්නේ මේ බර එද්දි බය වෙනවා. බරයි බයයි දෙකම හදලා තියෙන කෙලෙස්. ඒතර කෙලෙස් අඩු කරන්න පුළුවන් තරම් හිත দমনය කරන තැන බර නැති කරනවා කෙලෙස් පැත්ත අඩු වෙනකොට. එතකොට බයත් නැති කරනවා. මොකද කලමනාකරණයට හොඳ අදහසුත් එනවා. මේක මෙහෙම කරගත්තා. කියන්නේ හිත නිදහස් වෙන තරමට හිතේ අර තිබෙන්නා වූ ප්‍රභාෂර භාවය වැඩි වෙනවා. වැඩි වෙලා මේ මේ මේ ප්‍රශ්නයක් එනවා කියමුකෝ. මේ ප්‍රශ්නේ මෙහෙම විසඳගතයි කියලා අවබෝධිකුත් අවබෝධ වෙනවා. ඒ අවබෝධය ඉන්නේ නැහැ මර පිරුණම කලබලයි මොකද හිත ඉර කරගෙන තියෙන්නේ හැමතැනම කරන්නද කියලා හිතාගන්න බෑ කියලා කලබල වෙනවා ඊට පස්සේ සමහරවිට ඒකට විසඳුමක් හැටියට ගන්න දේ තවත් ප්‍රශ්න දිග්ගහනවා සමාජය ඇතුලේ ඒකයි මේ දැන් ඒ ඔය කොටම උත්තර වෙන විවේකෙනේ. එතකොට බලන්නකො දැන් ඔබ වහන්සේ කියන විදිහට කාය විවේකය, මෙද චිත්ත විවේකය, උපදි විවේකය. එතකොට උපදි විවේකයේ ලැබූ රහතන් වහන්සේලා ඇතැම් වෙලාවට කාය රෝග පීඩාවන් පවා යම් ආකාරයකට සමනය කරගත්ත, පාලනය කරගත්ත, හකුලවා ගත්තා කියන කාරණේ එතකොට වැරද්දක් නැහැ. නිවාරෙම දැන් රෝග පීඩාවල්දිත් එහෙමයි. ඉතින් ඇත්තටම දැන් ඔය අවිවේකී වෙච්ච උපදි කෙලෙස් වලින් පවා විවේකී වෙච්ච හිත ඇතුලේ මේ අපිනු තේරුණාට ලෙඩ කීයක් හැදෙන අන්තිමට ඒ ලෙඩ වල වියහියද? ඔව්. කොච්චර වේදමක් දරනවද? දැන් මේ මට මේ ලස්සන පණිවිඩයක් කියලා තියෙනවා මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ අපගේ ප්‍රතිශක්තිය අඩුවීමට බලපාන කාරණා මීට වසර දහස් ගානකට පෙර මේ මෙසේ සඳහන් කර තියෙනවා කියලා මේ විස්තරය මේ අපේ දුලිකා කියන මහත්මිය මේ ලස්සන විස්තරයක් කියලා තියෙනවා මේකේ තියෙන ඔක්කොම ටික බැලුවට පස්සේ මේ ආයුර්වේදය සම්බන්ධව කතා කරන ප්‍රශ්න ටිකක් මේ ඊටකේ මොනවද තියෙන්නේ? අධික ලෙස වෙහෙසටපත් වීම. මේ ප්‍රතිශක්තිය අඩු වෙනවා කියලා කියනවා. දැන් මේ දවස්වල ප්‍රතිශක්තිය ලොඩ ඕනේ. ඔව් අවශ්‍යම දේ. <laughs> අධික ලෙස වෙහෙසටපත් වීම. බඩගින්නේ සිටීම, අධිකව කල්පනා කිරීම. එතකොට රළු ආහාර පාන ගැනීම, අඩුවෙන් ආහාර ගැනීම, එකම ආහාර දිගටම ගැනීම, අධික ලෙස සීතල සුලං හා උරසීම දැනීම, නිතරම බියෙන් ජීවත් වීම, නිතරම කනගාටුවෙන් සිටීම, ওই විදිහට නිදිවැරීම ඔහොම ගොඩක් දේ තියෙනවා. ඉතින් මේකේ මේ කියන හැම දෙයක්ම බැලුවට පස්සේ වරුණ මේ දැන් ඇත්තටම ඔය මේ අඩුවෙන් ආහාර ගැනීම කියන කාරණා හැම මම දන්නේ දැන් කවුරු හරි කෙනෙක් ලිව්වට ඒ සරල බවකට කියන්නේ සැහැල්ලු බවකට හේතුවක් කියලා. වැඩියෙන් ආහාර ගැනීම තුලයි ප්‍රතිශක්තිය අඩු වෙන්න ගොඩක් බලපාන්නේ. ඒක සම ඒක තියෙනවා ගන්න ඕන විදිහක් තියෙනවා නේ තමන්ගේ කයට. වෙනුත් නෙමෙයි වැඩියෙනුත් නෙමෙයි ප්‍රමාණයක්. ප්‍රමාණයක් තියෙනවා. බුදුරජාණන්සේ ප්‍රමාණය දැනගෙන ගන්න කියන වචනේ හැමතිස්සෙම කියලා තියෙනවා. අඩුවෙන් ගන්න කියලා බුදුරජාණන්ස් කොහෙවත් භික්ෂුවට කියලා නැහැ. මහණෙනි අඩුවෙන් වල දන්න එහෙම කියලා ප්‍රමාණයට වල දන්න කියලා. වැඩියෙන් ගන්න කියන්නේ මොකද? වැඩියෙන් ගත්තමත් එතනම එනවා නැති ලෙඩ ගොඩක්. ඉතින් me ඔතන අපි කියපු මේ කාරණා ඇතුලේ ඇත්තටම අධික වෙහෙසටපත් වෙන ඒවා අධිකව කල්පනා කරන ඒවා මේ කනගාටුවෙන් බයෙන් ජීවත් වෙන ඒවා ඇතුලේ ප්‍රතිශක්තිය නැති වෙනවලු. ඉතින් ඉතින් මේ ඔක්කොටම විසඳමනේ. ඔය ධර්මයේ තුල හිත තියෙන විවේකේ උපදි විවේකේ ඔක්කොටම විසඳමක් කරන. ඉතින් මිනිස්සුන්ට මේ මේ අසනීප හැදෙන්න හැදෙන්න ඒවට යන වියහියදන් හැමදේමත් බලන් ගියාම මේ විවේකය සුරු කරද්දී අඩු වෙනවා ඒ පැත්ත වියදන් ටික. අනික දැන් බුදුහාමුදුරුවන්ගේ කලමනාකරණ බැලුවම ඇත්තටම වැළුවොත් එදා භික්ෂූන් වහන්සේලා දහස් ගණන් ලක්ෂ ගණන් උන්වහන්සේගේ බාරේ ඉන්නවා. ඒ සියලු දෙනාගේ බාරකාරීත්වය උන්වහන්සේට වරුණ. ජීවමාන බුදුහාමතුරුන්. ඔව්. එතකොට වරුණ ඔබ හිතන්න දැන් රජෙකුට නම් Taman යටතේ ඉන්න මහා ලක්ෂ ගණන් සේනාව මේ පාලනය කරගන්න ඒ අයගේ කෑම බීම ආදී සියලු දේවල් අවශ්‍යතා බලන්න රජෙකුට බදු හම්බෙනෝනේ රට පුරෑම බදු හම්බෙලා ඒ බදු මුදල් හරහා යම්කිසි මූල්‍ය පරිපාලනයක් සිද්ධ වෙනවා සාමාත්‍ය මණ්ඩලයකුත් ඉන්නවා වෙනම ඒවට ඉන්නවා හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ යටතේත් ලක්ෂ ගණන් මේ ශ්‍රාවකයෝ ඉන්නවා පැවිදි වෙච්ච උත්මයෝ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා බික්කුණීන් වහන්සේලාත් ඉන්නවා. ඒතර මේ සියලු දෙනා අතරේ බලන් ගියාම මේ රජවරුත් ඉන්න මහාන වෙලා සිටුවරුත් ඉන්න මහාන වෙලා ඒ කියන්නේ මහා ධන කුවේරයෝ ඉන්න මහාන වෙලා හැබැයි භාග්‍යතුන් වහන්සේට වගකීමක් තියෙනවා මේ සියලු දෙනා බඩගින්නේ තියන්නේ නැතුව මේ සියලු දෙනාගේ අවශ්‍යතා ටික සපුරන්න උන්වහන්සේට වගකීමක් තියෙනවා හැබැයි කිසිම බදු එකතු කිරීම භාණ්ඩාගාර කිසි දෙයක් නැහැ වරුණ ඒ කටයුත්ත ඒ විදිහටම හොඳට සාර්ථකව වෙනවා. අවුරුදු 2000 ගණන් කියලා අදටත් අදටත් ඒව සිද්ධ වෙනවා. නිවරණ. එසකට පින්ඩපාති ගියත් කියන එක ගෙදරකින් බත් හැන්දක් හරි බත් සරලුවක්. ඔව් ඒ කියන්නේ ඒ ගෙදරට බරක් වෙන්නේ නැති බත් හැන්දක් ගත්තා ඊළඟ ගෙදරට ගියා එතනින් බත් හැන්දක් ගත්තා ඊළඟ ගෙදරට වැඩි බත් හැන්දක් ගත්තා අර සංසසික කොස බිරුණා හරි පහසු වැඩ බෙල්ලක් එතකොට මේ මට්ටික පූජා කරපු මිනිසුන්ටත් පිනක් රැස් වෙලා මේ භික්ෂුවගෙත් කොස බිරිලා බලන්නකෝ කලමනාකරන කිසිම බරක් නැහැ නේ කිසි බයකුත් නැහැ උන්වහන්සේට බයක් තිබ්බද අනේ මේ සංඝයාව ජීවත් කරවන්න මං දැන් මොනවා කරන්න වෙයිද කිසිම බයක් තිබෙත් නෑ. ඒක තමයි විවේකයේ තුල උන්වහන්සේගේ කලමනාකරණේ. ඒ කියන්නේ යමක් තද කරලා බදාගෙන ඇල්ලුවාම ඇති වෙන පීඩාව රත්හැරියාම නෑනේ අපේ හඳුරනේ. ඉතින් උන්වහන්සේම අතහැරලා තියෙන්නේ නේද? අතහැරිය තැනම පැවැත්මත් හැදිලා පිළිවෙලකට දැන් මෙතන අල්ලගෙන අනේ කොහොමද මේව ගෙනියන්නේ මගේ මේ මේ පවුලේ දැන් ළමයි එක ළමයි සමහරලාට ඉන්නේ ළමයි දෙන්න ඉන්නේ ඒකට ඕටි කරනවා හැම දෙම කරනවා ජීවිතේ තෙරපිලා අනේ හාඳුරන බණක් අහන වෙලාවක් නෑ භාවනාවක් කරන්න වෙලාවක් නෑ මොකක්ද ජීවිතය වරන හිතන්න දැන් හොඳ කාලයක් මේක හොඳයි ඒ හිත ඔබ ඇති කරගන්න ඒ හිතීම ඔබ ඇති කරගන්න ඉදිරියේදී මම හිතන්නේ සඳහා තවත් මේ දේශනා ඉවහල් වේවි අවසාන පැනය දහම් පැනය ඔබ වහන්සේගෙන් සමහරුන්ට හුදකලා වුණාමයි හිත නොමග යන්නේ කියලා කියන අපේ හාමුදුරනේ කවුරු හරි ඉන්නවනම් හොඳයි මට මගේ හිතේ තියෙන ප්‍රශ්නත් එක්ක මට තනි වුණේ ගමන් මනක් කල්පිත ලෝකයකට මගේ හිත යනවා එතකොට මට ප්‍රශ්න ඇති වෙනවා. ඒතර ඔබ වහන්සේ ආරම්භයේදී කිව්ව හුදකලාව පිළිබඳ විවේකයේ පිළිබඳව කියනකොට ඒ කියු කාරණාත් එක්ක එතකොට මේ තියෙන මේ කියපු කාරණාව අතර පරස්පරයක් අපිට පේනවා. මේක නිවැරදි කරගත යුතුයි. ඔව් හොඳ හොඳ ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේලා වනේ ඉන්නවා කියවනේ සන්නහසල වාණිය ඇසුරු කරනකොට විවේකය ඇසුරු කරනකොට උන්වහන්සේලාගේ හිත වැඩිරවයි කියනවලුනේ. එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් නවක පැවිද්දන්ට උපදේශක් දෙනවා. ඒ තමයි නවක පැවිද්දා වනයේ හුදකලාව ඇසුරු කරන්න සුදුස්සෙක් නෙමෙයි කියලා. එහෙම. නවක පැවිද්දා. එහෙම. ඇයි නවක පැවිද්දා වනයේට ගියාට පස්සේ පිරිහෙන විදිය ගැන කියනවා. නවක පැවිද්දා ඒ නොපිරිහෙන්න අවශ්‍ය නම් කලියුත්තේ මේ මිස ගන්න ඕනේ. කියන්නේ කියනවා ස්වාමින්වහන්සේලාගේ ගුරු ඇසුරක සංඝයා ඇසුරේ අවුරුදු 5ක්වත් අවම හික්මෙන්න ඕනේ. සංඝයා ඇසුරේ. සංඝයාට වත්පිළිවෙත් වලට උදව් උපකාර කරගෙන සංඝයාගේ ඇසුරේ හැදිලා ඊට පස්සේ තමයි සුදුසු වෙන්නේ වනයේට යන්න. මේකට උපමාව හැටියට කියනවරුන ඇතෙක් වැවකට බැහැලා නානවා. මේ ඇතා වැවට බැහැලා Tamanට රිසි විදිහට වතුර ඇඟට දාගෙන නානකොට මේක බලාගෙන ඉන්න පඳුරක් අස හැංගිලා හාවේ. හාවවලන ඌත් සතෙක් මාත් සතෙක්. <laughs> හාවවලන ඌට පුළුවන් නම් බැහැලා නාන්න එහෙනම් මටත් පුළුවන් කියලා මොහොත් ගිහලා පයින්නවා කියන හාවත්. ඊට පස්සේ බුදුරජාණන් ශ්‍රී කෙනාර එහෙම හිතපුවා අර හස්තියා නිදහසේ හොඳට නාල කරලා ගොඩට ආවට හාව ගිහිල්ලා වතුරට පැන්නට පස්සේ එක්ක උඩ පා වෙලා මැරෙනවා වතුර වතුර නිසාම නැත්නම් ඌ ගිල්ල මැරෙනවා මේකට මේ කිසිම දැනසීමක් නැහැ එකවරණයක් හම් වෙන්නේ අරකට ගිහිල්ලා පැන්න කියලා එහෙමයි ඒ වගේ නවක පැවිද්දා හිත මෝරච්ච නැති පැවිද්දා හරියට හාව වගේ කියනවා සංගය ඇසුර හොඳට හිත වැඩිච්ච සංඝයා ඇසුරේ ගොඩනැගිච්ච භික්ෂුව හරියට හස්තියා වගේ කියනවා. ඉතින් බලන්නකො එහෙනම් විවේක ඇසුර කරන්න කියලා වනයේට යන්න කියලා කිව්වට හැමෝටම මේක සුදුසු එක පාට කියලාත් නෑ. ඉතින් එතන මෙතන යම්කිසි පදන් වීමක් තියෙනවා හිත. සහ දැන් මේ ගිය හාමුදුරන්ටත් එහෙම දේශනා කළා. ඔව් ඒ ඒ ඒ උන්වහන්සේ ධර්මයෙන් අවබෝධයට කරා හිත යොමු කරපු ස්වාමීන් වහන්සේ. වෙලා ඒකයි ඒක වරුණ යම්කිසි පදන් වීමක්. දැන් ඔය ගිහියෝ සමහරලාවට මේ විවේක ඇසුරු කරන්න කියලා හිතාගෙන එහෙම ගත්ත ඇත්තට ඒගොල්ලන්ට තේරෙනවා නම් මට මේ මේ හිත හරියට අකුසල අරමුණු ඔස්සේ දිව්වා කියලා. මේ ගිය හාමුදුරුවොත් උනේ ඕකම තමයි. ඒ හිත පදන් වෙලා නැහැ. ඉතින් ඒ පදන් වෙන්න කාරණා පහක් කිව්ව මං කෙටියෙන් ඒ පහ ගැන කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. මෙන්න මේ ටික නිතර පුරුදු කරපු හිත පදන් වෙනවා කිව්වා. මේකෙන් හොඳට පදන් වෙච්ච හිතකට ඔන්න පුළුවන් වෙනවා හුදකලා වුණාම පිරිහෙන්නේ නැතුව හිත දියුණු වෙන තැනට හිත ගෙනියන්න. ඉතින් දැන් මිනිස්සුන්ට මම කියන්නේ සාමාන්‍ය ජීවිතය තුළ එහෙම ඔය පිරිහෙන තරමට හොදකලා වීමක් නෑ ඇත්තටම. මිනිස්සු පුළුවන් තරම් Tamanට කල්යාණ මිත්‍රාශ්‍රය මේ මේ මේ මාධ්‍ය හරහා මේ ලැබෙන්නේත් ඒක තමයි. දැන් හතේ ඉඳන් මේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. හතේ ඉඳන් මේ ලැබෙන්නේ වරුණ වීරියට උපදෙස්, සිහියට උපදෙස්, ප්‍රඥාවට උපදෙස්. ඒවට තමයි මේ ලැබෙන්නේ. මේවැම්ම හිත පදම් කරගන්න කෙනාට දෙයක් තියනවා වරුණ තනි වුණාට පස්සේ හිතන්න. දැන් අතන තියෙන දෙයක් නෑ අහුවෙච්ච එකක් ගන්න. හරිද? අහුවෙච්ච ඕන පාත් එකක යනවා කියනකොට ඕන වීතියක ඕන ඕන පාරක යනවා කිව්වට පස්සේ වරුණ අතරමං වෙනවනේ. අහුවෙච්ච එක ගිහිල්ලා අතරමං වෙන කෙනයි හරියටම පාර දැනගෙන ගියාට පස්සේ ආ හරියටම පාරට යන කෙනයි කියන්නේ දෙන්නේ. අන්නේ හරියටම පාර දැනගෙන හදාගෙන යන්න තමයි අර පදං කරන කරුණු පහ කියන්නේ. එහෙමයි. ඔය පිරිහෙන්නේ එකයි හුදකලා වුණාම වැඩක් නැහැ. හිතන එකක් හිත හිතින්න පුළුවන්. හිතන එකක් හිත හිත ඉඳලා පිරිහිලා යනවා එක්ක පිස්සු හැදෙනවා නේද? ඒ ඒ ඒ අරමුණක් නැහැ. අරමුණ හැදෙනවා හරියට ධර්මයේ තුල හිත හසුරන කෙනාට. හොඳයි ඉතින් ඒ අරමුණ ඔබේ හිතේ තිබෙනවා. ඒ නිසා තමයි සිතේ දසපෝ කල්යාණ මිත්‍රයෙක්සේ සලකා සද්ධර්ම ශ්‍රවණය Tamanට බාහිරින් මේ සෝතාපට්ටියංගයක් ලෙස ලැබෙන දායාදයස්සේ සලකා ඒ ධර්ම ශ්‍රවණය ඇති කරගන්න. ඉතින් එහෙම හිතකට අර යම් අත්දැනකදී වැටීම් එහෙම නැත්නම් කඩා වැටීමක් බිඳ වැටීමක් හමුවේ යම් මොහතක අසරණ වීමක් දැනුණත් ඉක්මනින් මේ යථා තත්ත්වයට පත් කරගන්නට තිබෙන ඉඩ අවකාශය තිබෙනවා. අපේ හැමදෙරම ඇත්තටම මිනිස්සු කලබලය නිසා අර කලබලයට කොරස් කටිතර දාන්න බෑ කියනවනේ. ඒ වගේ බොහෝ වෙලාවට කලබලයක් හිතේ ඇති කරගෙන කියලා මට හිතෙනවා මේ වගේ කියන්නේ නුවණින් විමසා බැලිය යුතු තැන පවා අපට ඇතැම් වෙලාවට අපේ හිතේ කලබලය නිසා මගහැරෙනවා. ඒ නිසා පොඩක් විවේකී හිතන්නට හොඳ අවස්ථාවක් නේද මේ ජීවිතයේ ඔබ වහන්සේ කිව්වා වගේ වර්තමාන සමාජයේ ඇති වෙලා තිබෙන මේ తත්වය එතකොට යම් යම් ආකාරයකට රෝග පීඩා එක්ක ඇති වෙලා තිබෙන తත්වය ස්වභාව ධර්මයත් එක්ක ඒවා අපි කියන්නේ පෑහෙනවා කියලා පෑහෙනවද කියලා විමසා බැලීම බුද්ධ දේශනාව මේ හැම දෙයක්ම නුවණින් විමසා බලන්නට හොඳ අවස්ථාවක් මේ උදා වෙලා තිබෙන කාලේ අපේ ජීවිතේට අපි ලංකර නොගැනීම තමයි බොහෝ වෙලාවට දැන් පහුගිය කොරෝනා වසංගත රැල්ලේදී පළමු අවස්ථාවේදී අපේ හඳුරන්නේ මේ වගේ අපි හිතුවා. හිතන ඉතින් කටයුතු කරලා නැවැත්තුවා. ඒ හින්දානේ මේ දෙවෙනි කොරෝනා රැල්ලක් එන්නට ඇත්තේ. මේ බොරු මේ තෝක කරගත්තා. ඇත්තටම වරුණ අගෝස්තු 22 විතර වෙනකම්ම ලෙඩ්ඩුත් මේ බොහොම සුවපිරිසක් හිටියේ. ඊට පස්සේ මෙන්න වැඩි වේගෙන ආවා. <laughs> ඒ වැඩි වුණත් ගණන් ගත්තේ නැහැ මැරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙන්න සැප්තැම්බර් අග වෙනකොට මැරෙන එකත් වැඩි වෙන්න ගත්තා. දැන් තමයි දැනෙන්නේ. දැන් 23000 ගානකට කිට්ටු වෙලා තියෙනවා 20000 පැනලා දැන් මෙන්නට 20000 30000 අතර යන්නේ. මේ ලෙඩ ප්‍රමාණය මරණ ප්‍රමාණයත් දැන් මහිතේ 1000 පැනලාද කොහෙද මේ එන්න එන්න වැඩි වුණා. හරිද? මේ එක්කෙනයි දෙන්නයි මැරෙන්නේ කියලා ගණන් ගන්න නැතු වෙනවා. අදටත් අපිට ඒක පේනවා. ඉතින් අපේ රටෙත් ඒක තමයි කරගන්න යන්නේ. මොකද මේ වෛද්‍ය පාසක මට හිතෙන්නේ දැන් මේ වෙනකොට මේ හොස්පිටල් uh, ඔක්කොම 12ක් තිබුණා මේ කොරෝනා රෝගීන් වෙනුවෙන්. ඒ වෛද්‍ය පහසුකම් සපයන ඒ 12ෙම ඇඳන් ටික පිරලාද කොහෙද? දැන් මේ වෙත්. දැන් ගිය පාර හැදුනම ඕක උන්නේ නැහනේ. පිරිසක් එනකොට පිරිස සනීප වෙලා යනවා. ආකන් පොඩි කණ්ඩායමක් වෙනවා මෙහෙන් තව කණ්ඩායමක් සනීප වෙනවා. දැන් ඒක නෑ. දැන් ඒතර ඇඳන් ටික පිරিলা. ඒතර දැන් අලුතෙන් එන අයට මේ වෛද්‍ය පහසුකම් දෙන්න විදියක් නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මැරෙන පිරිස වැඩි වෙනවා. එහෙමයි. මැරෙනකොට තමයි තේරුම් ගන්නේ ආ මේක භයානකයි. දැනට තාම කිසිම බයක් නැත්තේ මැරෙනවඩුයි කියලා හිතාගෙන. ඉතින් බුරුමෙට වෙච්ච හානිය මියන්මාර් ඒ කරගත්ත හානිය අපේ රටේ කරගන්න නැතුව දැන් හොඳට හිතලා අපි මේ හැම තාමත් අවස්ථාව තියෙනවා අපිට. තියෙනවා හැම පැත්තෙම හිතන්න ඕන පැත්ත මේ ඉඩ දීලා තියෙන දැන් ඇත්තටම ඔය මිනිස්සු මේ මේකේදී අප දකින්න අර ආශ්‍රිතය හොයන්න පාව බුද්ධ්‍යංශනුත් යොදවනනේ. ඉතින් වෙන රටවල වල ඔයගේ පහසුකම් හදන්නේ බුද්ධ්‍යංශ ඕවට මැදිහත් වෙන්නේ. මම තියෙනවා නම් මේ හැඟීම තිබෙනවා නම් මගේ తত্ত্বය මට වගේම අනිකාටත් කරදරයක් කියලා තේරුම් ගත්තා නම් මනුස්සකමත් එක්ක හැංගෙන්නේ. ඔව්. ඒක ඇත්තටම හැංගිනේ වැඩි නිරෝධායන් නොවි පැනලා යන දේවල් නීති හදන්න වෙනවා. ඉතින් මේගොල්ලෝ හිතන්නේ පොසිටිව් වුණාට පස්සේ බෙහෙත් ටික කරන්න නැතුව පයින්නවනේ වරුණ. ඒ කියන්නේ කිසි බයක් නැහැ. දැන් මේ බය නැත්තේ හිතන් ඉන්නවා මේක මේ නිකන් උණක් හෙම්බිරිසාවකගේ සනීප වෙනවා කියලා. මේකේ විඳවන විඳවිල්ල තේරුම් අරගත් අය ඉන්නවා අර මේ වෛද්‍ය පහසුකම් මදි වෙලා ගෙදර ඉඳලා යන්න හොස්පිටල් එකක් නැහැ යන්න තැනක් නැහැ පිරිලා ඔක්කොම ගෙදර ඉඳලා විඳෝලා මැරිච්ච අය තමන්ගේ අත්දැකීම් කියපුවා තියෙනවා. ඉතින් ඒ තැනට යන්න නරකයි. මේක රටවල් පිටින් වහන්න තරම් හේතු වෙච්ච ලෙඩක් මේක නිකන් උණක් හෙම්බිරිසාවක ඩෙන්ගු වගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ ප්‍රතිශතය ඒ කියන්නේ ලෙඩ ලෙඩේ හැදෙන ප්‍රතිශතය ආශ්‍රිතයන් හරහා මේ ඔහේ ගණන් ගන්නතු වැඩි කරගත්තොත් එහෙම එතනින් එහාට මේක පාලනයක් කරන්න බැරි විදිහට උඩු දුවන. ඉතින් එතෙන්ට ගියොත් එහෙම ඇත්තටම සංසාරේ බය දැක දැක මේ මේ කොයි වෙලාවෙත් සිහි මරණ සත්‍යයෙන් සිහියෙන් තමයි හැමෝටම ඉන්න වෙන්නේ ඕන මොහොතක කොහොමත් මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම තත්වයක නැත්නම් දුර්ලභ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයක් නවරන මේ දුර්ලභ තමන්ගේ ජීවිතය දුර්ලභයි අනිකා ලබාගත් ජීවිතය දුර්ලභයි මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභකම ගැන හිතලා අපි කියනවා ආරක්ෂා වෙන්න කියලා. හොඳයි අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ මරණය පිළිබඳ සතියක් කෙසේ වෙතත් අසතියෙන්මයි අපි බයෙන්මයි කටයුතු කරන්නේ බය මරණ බය ඔබේ ජීවිතයේ සසරේ තවත් ගෙනියනවා අකුසලය ඔබේ ජීවිතයේ සසරේ තවත් ගෙනියන සාධකයන් වෙනවා එයත් හොඳ පැත්තට නෙවෙයි නරක පැත්තට අපායගාමී වන නිරේගාමී වන පැත්තට තමයි වැඩි වශයෙන් යොමු වෙන්නේ නිසා මිනිසුන් විදියට අපි අපිට ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතේ ඒ වටිනාකම හඳුනාගෙන අපිට ධර්මය අහන්නට ලැබිලා බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් ධර්මයේ තිබෙන කාලයක ජීවත් වෙන අවකාශය ලැබිලා එය මනාව ජීවිතයට ගලපා බලන්නට හොඳ නුවණකුත් තියෙන අපි ඒ මම්මුලා වූ වංශේ හැසිරීම කොතරම් කනගාටුදායකද අපිට මේ කාරණා කරේ නැවත හිතන්නට ඉඩ අවකාශ තියෙනවා එය හිතන්නට ඔබට පියාරාධනා කරමින් අද දවසේ දිනසුරාදා සිටින තසපුවට අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම ආවදාළ උඩුගම්පල හෙන්දි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් සින්නත සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා